ඉතිපත් කිච්ච පැය යොදාගෙන තියෙන්නේ සාමික වශයෙන් කමඨාන් සුද්ධ කිරීමට ඒකට උදානමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා ඒ ප්‍රශ්නට අනුකූලව වෙන ප්‍රශ්න තියෙනවා කර්මාකර සභාවට කරන්න දෙන්න මම කර්මාන් ඉඳලා අපි සාකෝ මාතෘකාව කියන්නේ ප්‍රශ්න ටික කියන්නේ අවසර ස්වාමීන් වහන්සේ අද තම භවනා කරමින් සිටියේදී මා ඉස්සරහ අඩි 3ක් විතර ඉදිරියෙන් සුදු පාට පිටියක් ඇති වුණා. මට තේරුණ විදිහට මගේ පිටුපසින් ලොකු ආලෝකයක් එයට වැටි ඇතියයි දැනුනේ. මගේ සිතේ ඉතා සහන් බවක් තිබුණා. ටික වේලාවකට පසු මගේ පිටුපසින් ශබ්ද ආවේ අනිත් අය නැගිටි නික්ම යන බවක් දැනුණා. ඒ ශබ්ද ඔක්කොම මගේ පිටුපසින් මම එහෙමම ඉන්න මට එහෙමම ඉන්න සිතුණත් මම ඇහැරලා බැලුවම ශාලාව හිස් වී තිබුණි. මගේ ප්‍රශ්නය මම මේ භාවනාව දිගටම කරගෙන ගියා නම් හොඳද? මේ අත්දැකීමේ ධර්මය පහදා දෙන්න. නැත්නම් මෙහිත ඉස්රාම් වෙනකොට විවික වෙනකොට ජීවන තුන වෙනකොට ඒක නියෝජනය කරන්නේ ආලෝකයකින් ඉස් බවකින් සහල් බවකින් නියෝජනය වෙනවා. ඒක ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් නිවර්ණ බරුවලා හිත සාමාන්‍ය හිතේ තියෙන ප්‍රබහසල එන්න පටන් ගත්තාම අර වගේ රූපක මාර්ගයේ අරතර ගංගා විශාල පැතිරිච්ච යායවල් මේ වගේ දේවල් පේන්න පටන් ගන්නවා නැත්නම් කන් අකුරට ගියා වගේ පලාකුලක ඉන්නවා වගේ ආයම පේන්න පටන් අර ගන්නවා එතකොට ඒ අර ඇතිවිච්ච හිස් බව විවේක බව ස්පාසුව හොඳට තමයි තේරෙනවා ඉතින් මේ වගේ අතරමැගිලි ජානිකාවක් හැදෙනකොට අන්තිකාලින්වත් හිතෙන්නේ නැහැ ඒක දිගට පාත්තගෙන යන හොඳයි කියලා හිතෙනවා. නමුත් බාහිර හේතු නිසා සමාජ නැගිටින්න සිද්ධ වෙනවා. එතකොට පශ්චාත්තාපයක් ඇති වෙනවා. ලස්සන දිවැඩි මගේ ප්‍රයත්න නිසා කරනවද නැත්නම් මේක දිගට ගියා නම් හොඳද කියලා. ඉතින් ඒක ඇත්තටම මේ මුල් මුල් අවස්ථාවල ඒක අත්දකින්නකොට සම්පූර්ණ වශයක් කරද්දී පාලනය කරද්දී නෙවෙයි සිද්ධ වෙන්නේ ඒක එතකොට අර ගියේ ගැන කල්පනා කරනවා අනිද්දාසේ භාවනා කරනකොට ඒකට යන්න කල්පනා කරන ඒ වගේ කුතුහලය ඇති වෙන වැඩ වගේ සිද්ධ වෙනවා කොහොමාරි මේක දෙවිදින හිත අර නීවරණයෙන් තොරතත් ගියා විතරක් නෙවෙයි ඒවා දන්නවා දැන් ඒ නිසා තමන්ට ඒකේ මේ සාධාරණ ඊළාමිෂ ආඩම්බරයකුත් තියෙනවා මේ ශික්ෂණයකින් ගිහිලා හිස් වෙලා හිස්සට බය වෙලා නෙවෙයි තියෙන්නේ පාළු වෙලා නෙවෙයි තියෙන්නේ තනි වෙලා නෙවෙයි තියෙන්නේ බව දන්නවා ඒක දුරුණක් හොඳ වැඩක්. ඉතින් මේක පස්සේ හුඟක් වෙලාවට මේක නැතිකම නිසා පච්චත්තාප මේක අතරම කඩා ගැනීම නිසා පච්චත්තාපය කියන ඉත මොකක් හරි කාරණාවක් වෙනවා අච්චර ලස්සනගේ පච්චත්තාපය. ඒ වෙනුවට කල්පනා කරන්න ඕනේ මේක පෙන්නනවා මේ භවයේදීම මේට වැඩි ඉස්සරහට යන්න මේ විභව ශක්තියක් තියෙන බව, පින තියෙන බව. ඒක නිසා කල්පනා කර ගන්න ඕන කොයි වෙලාවක හරි අවශ්‍ය හේතු කරුණු සම්පාදනය වුණොත් හිත මෙතෙන්ට යන. ඒ නිසා අනිත් දවසේ ප්‍රතිඵලය නෙමෙයි අපේක්ෂා කරන්න ඕනේ. අනිත් දවසේ කල්පනා කරන මේක හේතු සම්පාදනය කරන්නේ කොහොමද? ඉතින් එක සැරයක් එක වෙච්ච එකනට නොවිච්ච එකනට වැඩිය හේතු සම්පාදනය කිරීම අතින් පොඩි අතවාසියක් තියෙනවා. ඉතින් ඒක කල්පනා කරන්න ඕනේ මම එදා මිකී වෙච්ච දවසේ මොනවාද වාඩි වෙන්නේ ඉස්සලා කරේ මොන අරමුණේ හිටියේ කොහොමද ඒ අරමුණ මේ වගේ සාන්තිදායක තත්ත්වයකට පෙළඹුණේ කියලා ඒ වෙච්ච එකේ නිමිති ගන්නයි සමාධිසත නිමිත්තක් ගායි යෝති කියලා සර්වඥාස දේශනා කරලා තියෙනවා ඒක පසුකාලීන අටුවාචාර්ය වහන්සේලා ඉන්දියානි නවආකාරාන් කාරාණි ඉන්දියානි තික්ඛානි බවන්ති කියලා තමන්ගේ ශ්‍රද්ධා විදියේ සත් සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය දියුණු චූණ කිරීමේ ක්‍රම නාමයක් විස්තර කරනකොට එකක් තමයි ඒ වුණාට පස්සේ ඒ වෙච්ච දවසේ වෙච්ච උදව් වෙච්ච මූලික සප්පාය කර්ම නැවත නැවත සලසා දීමෙන් මේකට අවශ්‍ය හේතු සම්පාදනය කරනවා. පශ්චාත්තාපයක් කරන බලාපේක්ෂා කරොත් හේතු සම්පාදනය කරන පැත්තට හිත දාගත්තොත් ක්‍රමසහවිදී ඉදිරිපත් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා යෝගාවචරයක් වශයෙන් දැනගන්න තියෙන්නේ මේ නිවර්තතර වීම කරන්න පුළුවන් දෙයක්. දැන් මේක වෙලා තියෙනවා. මේක නැවත නැවතත් Tamange පාදනයක් කරලා අවශ්‍ය කරති කර ගැනීම තමයි අපි මේ සතිය පැහැදිලි කරන වැඩේ ඒ නිසා අපි අලාපේක්ෂා කරන්න එපා. අවශ්‍ය හේතු සම්පාදනය ඇති මම මොකද කරන්න ඕනේ කියලා නිතරම ඒකට සතිය පැහැදිලි ඉන්නවනම් මේ தත්ත්වය නැවත නැවත ඉන්න තියෙන්නේ වැඩි. මේ කාරණා නොකියවත් කමක් නැහැ නමුත් කියන්න තියෙන දෙවෙනි සැරේ යනකොට ඔච්චර සීලාරයක් නැහැ. තුන්වෙනි සැරේ යනකොට ඉච්චර සීලාරයක් නැහැ. ඉන්නේ ඉන්නේ මේක දවල්ට කනවා රැට කනවා වගේ එදිනෙදා වැඩක් වෙනවා. පළවෙනි වැඩේ විශාල එළියක් විශාල ලොකු දෙයක් විශාල එළිලා රැස්පාටපත් වෙනවා එන්නේ එන්නේ එන්නේක මනාව විදියට යන්න එන්නට වැඩිය ඉක්මනට යන්න පුළුවන් වෙනකොට මේකේ තියෙන thrill එක මේකේ තියෙන ආස්වාදේ එන්නේ අඩු වෙන්න පටන් ගන්නවා ඒ කියන්නේ ඊට වැඩි ලොකු එකකට දැන් හිත යන්න හදා ඒ නිසා ඉස්සෙල්ලා ඉස්සෙල්ලා හම්බ වෙනකොට ඒක ලොකු ජයග්‍රහණයක් වශයෙන් වෙන්නට පාලනය කර දෙයි කරන්න පුළුවන් වෙනකොට ඒකේ තියෙන ආස්වාදය අඩු වෙනවා. නමුත් ඊට වැඩිය ගැඹුරකට ඊට වැඩිය ආස්වාදජනක දෙයකට යන්න යෝගාචර හිත හදාගත්තොත් එන්නේ එන්නේ මේ වගේ එකක් වෙන්න වෙන්නේ Taman අලුත් ක්‍රම සහ විදි පහළ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේක හොඳ මේ සමන්ගේ ඒ කියන්නේ පොටෙන්ෂල් එක විභවය එහෙම නැත්නම් භව සම්පatti තියෙන බාට ලකුණක් වශයෙන් තමයි ගන්න තියෙන්නේ. අතිපූජනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවට වාඩි වූ පසු හිත හුස්ම රැල්ල වෙත යොමු කරන විට කය තුලින් පහළ සිට හිස දෙසට යම්කිසි වේගයක් ගමන් කරනවා මෙන් දැනේ. එය බොහෝ විට හිස තුල තෙරපීමක් ඇති කරයි. ඒ සමගම කම්පන චංචල ගතිද ඇති වේ. හුස්ම රැල්ලේ සංවේදීතාවය අභිභවා ඇතිවන මේ සිදුවීම් සමහර විට ඉතාමත්ම පීඩාකාරී වේ. ඒවාට ප්‍රතික්‍රියා නොකර ඒ දෙස බලා සිටින විට පීඩාකාරී බව අඩු වී යම්කිසි චලන ගතියක් ඉතිරි වේ. මෙසේ ඇතිවීමට හේතු වන්නේ කුමක්ද? එයින් ගැලවීමට ගත යුතු පියවර කුමක්දයි කරුණාවෙන් පහදා දෙන තේකෝ. මේ පිළිබඳව කියලා කියන තොරතුරු විස්තර දෙන්න බෑ. නමුත් මේ භාවනාවෙන් ඉදිකක් බව දන්නවනම් එකකට සාතික වෙන්න වෙනවා. ඒක දරන්න පුළුවන් කියන්නේ. කවදාවත් මේක දරා ගන්න බැරි මට්ටමකට යන්න. බලාපොරොත්තු නැතිවක් නම් තමයි. ඒ වගේම ආනාපාන වලට ගොරෝසු බව හැබෑව. ඒක අටුවාචාරින් වහන්සේ පොඩි ඉඩක් හදලා පෙන්නනවා. ඒකේ වෙනස්කම් වගේ සිදු වෙනවා යෝගාවචරයට නොදැරිය හැකි මට්ටමට යන්න. ඒ නිසා මේක කාගෙන යනවා. ඒකට තියෙන එකම ගැලවුම් මාර්ගය තමයි මේ වරක් දෙකක් මාන පස්සේ ඒකට ලෑස්තිලා වෙනස්කම් වගේ සිද්ධ වෙනවා ඒකට ලෑස්තිලා යන්න ඕනේ. මේකට මම දෙන උපමාව මේ පිටලා කියන එක පළවෙනි වතාවට ප්‍රසූත වෙච්ච කාන්තාවකට මේ ප්‍රසූතිය නිසා ඇතිවෙනා වූ කායික වෙනස්කම් හරි අමාරු දෙයක්. මට වෙච්ච එක නෙවෙයි මම කියන්නේ. <laughs> අපි බෞද්ධ කෙල්ලෝ හය දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ වගේ කියන කතා මට ඇහිලා තියෙනවා. <laughs> එතකොට අම්මා සිරියම්මලා නැන්දම්මලා යාට හරසවසක් දෙනවා. සල්සල ඉවරලා ඒ ඇතුලේ කායික රසායනික ක්‍රියා වෙනසක් ඇති වෙනකොට ඒ පළවෙනි වතාවට ඒක දරා ගන්න බෑ දරා ගන්න බෑ කියන්නේ බලාපොරොත්තු වෙන්න බැරි නිසා බුදුන් තරණේ කාටවත් කියන්නේ නැතුව දරා සිටීමට කිරියම් අවුරුපත් කරන නැත්නම් අත්තම්මලා නැන්දම්මලා ඒක තුල කටයුතු කරනවා. ඉතින් ඒක <coughs> ඒ කාන්තාවට පළවෙනි වතාවෙම යක්ගත කාන්තාවකට විශේෂ ගමේ විතර කාන්තාවගේ සැලකිල්ල ළඟා ගැනීමට එක නිමිත්තක් වෙනවා. දුක කියලා කියනවා. දුක කියලා දාට පොඩක් පහුවෙලා. මුලදීම ඔයාගේ එන වෙනස්කම් ටික Tamanne තේරුම් ගන්න ඕනේ ගන්න ගැප් කරන තියෙනවා. ඉතින් ඒ ගැප් ගත්තමවක් ගැප් ගත්ත නැති හෙල්ලක්කාරාම කෙනෙක් වගේ නෙවෙයි හැදෙන්නේ. ගැබට කරු කරලා නමුත් ඒක අටුවචාරිවාසලා සඳහන් කරලා තියෙනවා. රාජමහේෂිකාවක් නම් රාජමහේෂිකාව දන්නවා දැන් මේ ගැප් පිටපු ගමන් කච්චුගන්ගේ අවධානය සම්පූර්ණයෙන්ම Tamanට යොමු වෙනවා. ඒක මහේජිකා සම්බන්ධ ලොකුම ලාභය. නමුත් මේ ගැප් ගත්තේ වෛශ්‍යාවක් නම් වෛශ්‍යාවට සම්පූර්ණ ලැජ්ජාවක්. ඒ නිසා මේ ගැප් ගැනීම වෛශ්‍යාවක් අරන් ගන්නේ සම්පූර්ණ පුරුෂාංගයේ අකමැත්තට ලක් වෙන කාරණාවක් කියලා. රාජවෛශිකාව ගණන් ගන්නෙ රජතුමාගේ අවධානය යොමු වෙන්නට මේ දරුකබ කොල්ලෙක් වුණා නම් උගක් හොඳයි. කෙල්ලෙක් වුණත් රජුගේ අවධානය ලොකු වෙනවා. ඒ නිසා භවනා කරනකොට මේ ලකුණු වෙනකොට අසත්පුරුෂයා ඒකට වෛර කරනවා. බණ දාන සත්පුරුෂයා දැන ගන්න බැබ්ගන තියෙන්නේ. දැන් ඉතින් ඒකට ගැළපෙන තාලට කල්පනා තාලට වැඩ කරනවා. ඉතින් ඒ වගේම තමයි මේ එනකොට ගැම්ගත් නැති කිසි කෙනෙකුට යාට උපස්ථාන කරන්න තියෙන්නේ. තේරෙන්නේ සැකයක් හරි වදපු අම්මා කෙනෙකුට තමයි. අපි කියනක් හිටියම්මලා කියලා. ඒ නිසා මෙවැනි කටයුතු භාවනා නොකරන කෙනෙක් කතා කරන්න කියොත් ඒක තන්නේ කර අවුලකටපත් වෙනවා. ඉතින් මේවා කතා නොකර ඉඳින්ද කටට ඉබ්බ දාන්න. කියන්නේ යන්න නරකයි. කියන්නේ කියන්නේ යන්න ඕනේ මීට වැඩි ඉස්සරහට ගිය කෙනෙක්. ඉතින් ඒකට ඉදිරි සංවේදනයේදී ඒ Taman මේ සීමා දන්නේ නැතුව කටමැද දොඩවන්න පටන් ගත්තොත් කියා බාන්න ගත්තොත් ඒක අපිට කරනවා. ඒ නිසා ඒ කාන්තාවන්ගේ වැඩවල කියනවා ඒක ගෑනු කතා පිරිමින්ට ඇහිඳ සලකන්නේ නැහැ. තරුණයන්ට ඇහිඳ සලකන්නේ නැහැ. ඒක අම්මලා අම්මලා බේර ගන්නවා. ඒ නිසා මේකෙදී සත්පුරුෂයෝ මෙවැනි කෙනාට උදව් කරන්නේ. කිරියම්මව වගේ. පරිණතියක් අත්ත දැන් මේක උදව් කරන කිරියම්මව වගේ උදව් කරනවා. අසත්පුරුෂයෝ එදින් මේවා කියලා දෙනවා. ඒ අනවශ්‍ය ප්‍රශ්න එන නිසා තමයි මොකටද භාවනා කරන්නේ නිකන් හිටපල්ලකෝ. භාවනා කරුවොත් මේ ප්‍රශ්නේ එන්නේ. ඉතින් අපි ඔය කාලවිල හිටියනේ ඉවරනේ කියලා කන්ට කතා. ඒක නිසා ඒ වගේ වෙලාවක ඊට වැඩි Tamanti ඉස්සරහින් ඉන්න කෙනෙකුට ඒක තේරුම් ගන්නලා කියලා තේරුම් අරගත්තොත් ඒක ලොකු ධෛර්යයට කාරණාවක් කරනවා වචනේ නම් ධෛර්යවත් කරනවා. දන්නේ නැති කෙනෙකුට කිව්වොත් මේක හිතා ගන්න බැරි කම නිසා මේකේ තියෙන විකෘති ස්වභාවය දැකලා මේකේ කුපාසයට ලක් කරනවා නැත්නම් මේක බලක්කට කටයුතු කරන එක හරියට ගැඹ ගබ්සා කරගන්න උත්සාහ කරනවා. ඒක ගැඹට ඇත්තට දීලා රකින්න වෙනුවට ඒක දක්ෂ කරගන්න උත්සාහ කරනවා. ඒක නිසා මෙතනදී පිට පතන්න ඕනේ. තමන්ට ඉස්සරහා මේ මේ පැත්තේ තමන්ට ඇති අත්දැකීම් ඇතියක් ගන්න. එහෙම නැත්නම් කතා නොකර මේක වසංගගෙන ඉන්න ඕනේ. මොකද මේක විකෘතියක් වුණාට දරා ගන්න බැරි තත්යකට යන්නේ. ඒ නිසා ආගෙන ඉන්නකොට ඒ දෙන්නේ දැන් ගැඹුරින් ඉන්නවා වගේ. අපේ කම්බිලා ඉන්නේ. Any questions on the Dhamma talk um, from the last three days? Or two What can I ask today? So tomorrow you will put a question. Before everyone. ඔකමන අපට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන මේ වගේ කාට හරි වෙලා වැඩියට පිළිතුරු දෙන්න තැනේ හැටියට ඉතින් ඉදිරිපත් කරොත් හොඳයි කියලා ප්‍රශ්න තියෙනවා නම් අපි ඉදිරියට සභාවට ඉදිරිපත් කරගන්න. සාමාන්‍යයෙන් විපස්සනා භාවනා කරනකොට දැන් ආනාපාන සතිය හොඳට දැන්පත් වෙලා අර විවේක ස්ථානය එච්චරම සමාධිය ගැඹුරු නොවුණත් සමාධි භාවනාවේ හතරවෙනි ඡාය සත්‍ය වගේද කියන වචන වල තියෙන තාක්ෂණික පැත්ත අතහැරලා අත්දැකීම කතා කරන මට උත්තර දෙන්න. මොකක්ද ඒක පදන භාවනා කරනවා කියලා කියන්නේ? නෑ නෑ ආනපාන සතිය හොඳ දැන්පත් වෙලා. ඔය කලින්ම දැම්මනේ විපස්සනා භාවනා කියලා වචනේ. ඉතින් ඒක හරස් වෙනවා සම්පූර්ණ කොමියුනිකේෂන් වල. දැන් මම අර මාත් සමාජ භාවනාව පස්සේ ගේන්නේ. ඒක මොනක්වත් ඕනේ නෑ. බලලා මැට්ටෙන් හරි ගමන් නෑ. නියවලනවනේ. ඒක තැනට යනවා මේක ධානයෙන් හම්බෙච්ච සමාධියක්ද මේක විපස්සනායෙන් හම්බෙච්ච සමාධියක්ද කියන්නේ හදන්නේ. අර ලියන්න දෙන මල්ල ඔබ ඔබ බලන්න හරි. නෑ නෑ ඒකනේ මම අහන්න තමයි. දැන් විපස්සනා සෝරි. ආනපාන සති භාවනා කරනකොට ඒක හොඳටම තුනේ වෙලාද විවේක තැනට දෙනවනේ. ඒක සමත භාවනා කරන කෙනෙක්ගේ පතල විද්‍යාන මට්ටමට සැසඳන්න පුළුවන්. මෙයා සමත විද්‍යානේ කොහොමද? දැන් සමේනත හතරෙන් ධානය ගැන කතා කරනවානේ. නෑ නෑ මම කියන්නේ ඔය කතා කරන එක සම්මතියේ සම්මතිය හතරෙන් ධ්‍යානෙද විපස්සනා ධ්‍යානෙද කියලා කොහොමද දන්නේ කරන්නේ කියලා. ආ ඒක ආනාපාන සතිය මේ මුල මැද අග බලලා ඒක අර මේ ආත්මර්ථකාරයේ මේ ඉවත් වෙලා ඔක්කොම ඇවිල්ලා අර ඒ විදිහට තමයි තමයි ඉතින් මොනම කාලයක්වත් ඔයගොල්ලෝ දෙකට බෙදා ගන්න හැදුවද මොනම වෙනසක් නැහැ. ඉතින් මේක හතරෙන් ධ්‍යානෙ නෙමෙයි කොහොමද? කොහොමද? ඒ දෙකෙන් ගන්න සම්බන්ධය ඒ දෙක පිටුනහන් පස්සේ නාම රූප වශයෙන් ඔය මොන જાති තිබුණත් ඕක අතර මේ ඒක මේක මේ තමතෙන් ගිය එකද විපස්සනා ගිය එකද කියලා කියන්න යෑමම අපි අනවශ්‍ය ප්‍රශ්නයක් දානවා මම හරියට අගය කරනවා අචංචා ස්වාමීන් වහන්සේ දේශනා කරන දෙකක් නෑ මේකේ එකයි තියෙන්නේ සතියට හම්බෙන අත්දැකීමක් විතරක් තියෙනවා. සමහර මේ පැත්තෙන් බල්ලා කතා කරනවා. සමහර මේ පැත්තෙන් බල්ලා කතා කරනවා. ඔය එකෙන් කතා කරුවා එක තමයි හිතුවේ. එතකොට හරි සිම්පල් වැඩි. කවුරු පොණජාතෙන්ගේ ලෝකත් තිබුණ රටේ සෑහළු තැනක නැගින්න දැන් ගුඩ්. උඹ ආවේ සමතෙන් ඩාවේ විපස්සනා ඥාන කියලා මො. තව කෙනෙක් ඒක මොකෙන් මැරලා කියන්නේ? සමනත් එක සංකර කරගන්න නැති තැනකට ගියා නම් එච්චරයි. දිවිපාලේ නැරෙන්න නාලදන්නේ පැත්තෙන් ආවා. සත්පුර පැත්තෙන් ආව දුර ගියාට පස්සේ කොයි පාරෙන් ආවද පද්ම පද්ම මම මම හරියට ගමල ගන්න ප්‍රශ්න ප්‍රශ්නෙම තමයි. මම මේ මේ සම්මතේ පුංචි කරන්න හදනවා විපස්සනා නෙවෙයි. අපිට මේ කරදර බහුල දැනගෙන ඉන්න කාර්යතර අර්ථනකට ගියා නම් කොහෙන් ගියත් අපිට ප්‍රශ්න නැහැ. අපිට දෙන්නේ නැවත නැවතත් ඒක තමයි ඒකනේ උරුමේ ඉපස්සේ කාට හරි වෙන පාරකින් ආපු කෙනෙකුට තමන් ආපු පාර කියන්න විතරයි අවශ්‍ය වෙන්නේ. මත ඉස්ලාම කරන්න ඕනේ තමන් මේ ලැබිච්ච විවේකේ ඉස්ලාම හොඳට තහවුරු වෙන විදිහට කටයුතු කරන්න. ඒක මේ සමතෙන් ජීවි වසන ආදී කියන එක ඒක මම කියන්නේ එහෙම ධර්මතාව දෙකක් නෑ කියලා. ඒත් ප්‍රායෝගිකව මේ දෙක එකට දැම්මයි කියලා කිසිම වැරද්දක් නැහැ. ආයෙත් වශයෙන් තමන්ගේ විශේෂයෙන් තමන්ගේ ප්‍රශ්න උත්තර සපයනකොට ද අනවශ්‍ය ප්‍රශ්න නිසා ඇති වෙන ගැටුම් වලට හොඳ උත්තරේ තමයි සමත සමාධිය වුණත් විපස්සනා සමාධිය වුණත් මේ අවුල් වෙච්ච හිතුවිලි ටික ඔක්කොම එක පෙළ ගැහිම්මනේ නිද වෙන්නේ. ඒක ඒක ගුණුවකට එන එකනේ අනාකූල තත්ත්වයකට එන්නේ. කොයින් ආවක්. ඇත්තටම මේකෙන් මේකට දානවයි කියන එක. ඒ කියන්නේ හොඳට විපස්සනා පැත්තෙන් කියයි කියලා අපි වචන පරිසමාප්තයෙන් ගත්තත් විපස්සනා සමාධිය ගිය කරලා තමයි දානවා කියන එක එච්චර අමාරු වැඩක් නෙවෙයි. සමතින් ගිය කරලා විපස්සනා දානවා කියන අමාරු වැඩක් නෙවෙයි. ඒකගෙන මගේ නිදර්ශන විදිහට කියනවා මොරිස් මයින්ඩර් ගේ ලයිසන් ගත්තාම කේම්බ්‍රිජ් එකට වෙනම ලයිසන් ගන්න ඕනේ නැහැ. මයින්ඩර් ගේ ලයිසන් විතරයි ගියර එක විතරයි පොඩ්ඩක් වෙනස් තියෙන්නේ. වෙන ඕනෙම කාර් එකකට අපි ලයිසන් එකවත්. ඉතින් නිවන් අයිතිවට පස්සේ ඒ නිවන් අයින් වීමේ කටයුත්ත සමතයක් කරා සිද්ධ වුණා. විපස්සනාහාර සිද්ධ වුණා. වෙන්නේ සමතයක් තමයි. සමාධියක් තමයි. ඒ සලකාර ක්‍රමයට අපි විපස්සනා කියනවා. ක්‍රමික ක්‍රමයට සමතේ කියලා කියනවා. කෘත්‍ය වශයෙන් බැලුවොත් කියනවා සතිසූපචාර අරකට මේක සමාන ගතියක් වෙනවා. ඒ සඳහා මේ සමාන ගතියක් වෙන්න එක සඳහා මෑත යුගයේ වැඩියෙන්ම උත්සාහ කරපු විශේෂගත ස්වාමීන් වහන්සේ තමයි මහදීදාරු ස්වාමීන් වහන්සේ. මේ අරකේ මේකෙන් කියා ගන්න ඕනේ වැඩි සිද්ධ වෙනවා නම් ඊගාව පියවර බලන්න හැරිලා බලන්න එපා කුයි පාඩ දාලා. ඊගායකට යන්න. ඊගායකට අනුකට ගියාට පස්සේ හිත හදාගත්තට පස්සේ කොණ්ඩේ තියෙන නේර දහයකට බැඳ හැකි. එහාට තුන් යන පුළුවන් මේ පැත්තට යන්න. මොකක්ලාට ප්‍රශ්න කරනකොට ඔය ප්‍රශ්නේ මතු කරනවා ආහනපාන සමත කරනවා. මං ආහනපාන විපස්සනා කරනවා කියලා. මම කිසිම බාහිර අර්ථයක් එන්නේ නැහැ කියනවා. ආහනපාන තතිය නම් අකෝවට හොඳට තේරෙනවා. ඒක නෑ ඉතරම තමත කරනවා විපස්සනා කරනවා කියලා. ඒකෙන් තමයි අද මේ ගුරුකුල වාද හදාගෙන කණ්ඩු කරගෙන නගලන්නේ. සතිය ඊට වැඩි බොහොම මූලික දෙයක්. මේ සතියෙන් තමයි ඔය කියන තමතට විපස්සනාට යන්නේ. ඒක අපි නිතර ගන්නවා අපි ආනාපානේ මොකට මොන දාලා. ආනාපානේ අස්පන අපිට පේනවනම් අපෙන් කරන්න තියෙන කෘත්‍ය වෙලා තියෙනවා. ඒක ඉන්නේ හැමතේ නැගියකින් එන්නේ ඉච්ඡායි. විපස්සනායෙන් නැන්නේ එන්නේ ඉච්ඡායි අපිට කරන්න සතිය එළඹ සිටි ගැතිය ඇති ඇති දැක්කන්නේ. Elder sir, in the breath meditation, one, at what stage do you let go of the breath and how is this letting go of the breath achieved? Does it happen gradually on its own by watching or do you have to guide the breath? The, the, Two. It, it happens by itself. So therefore, you are a neutral observer and you don't expect even disappearance. You see the transient nature, the changing nature, the how is the in-breath to in-breath, out to out-breath. It is become more and more prominent, more and more close, more and more vigilant, more and more active, or it becomes less and less prominent and disappearing, still the car, mind, the breath, the body, everything calm down. If that is happening, just, uh, how do you call this, uh, whenever the sun rises, the darkness disappears. So likewise, uh, you feel disappearance, so therefore you are monitoring it, but you are not manipulating What happens to the mind after this stage? That is what I used to know. <laughs> when there is object, when there is no object, what happens? If I am to tell the answer, it will not be an exam. I will just the question I and expect you to work it, work out it. Right? I did not know. what is the goal of breath meditation? Is it to get the mind sharp in order to see reality as it is through vipassana or is it to increase present moment awareness? Or is it to help uproot defilements so can have pure, clear, th clear thoughts and stop sankara happening? As humans, can we ever be completely free of thoughts? Thank you very much. the, the presentation has a lot of uh, list of benefits. Some of them are listed there. The other one is you can see the disappearance of the breath. In, at uh, the face-to-face, you keep it. At the beginning, it becomes very gross. And then ultimately, it becomes calm down and subtle. Ultimately, it becomes subtlest. And you can still maintain your integrity, contentment, and still you can see complete that the breath which was, now it is not there. So the disappearance, the wearing it off, and tearing it off, the tapering off, ultimately you find that mindfulness which was well focused and based upon that particular uh, existing breath, now existing exactly the same without the object. And that mindfulness is much, much sharper than the mindfulness with the object, with the, mind, with the breath. So when it is disappearing slowly, slowly, you keep the track with the mindfulness, let the disappearing or reappearing or grow, becoming gross or subtle, let it happen. Keep the mindfulness. Ultimately you find maintain mindfulness well without any of this, animitta or anarammana. It is like when at the beginning you are learning a push bike, you have to handle, and have to have hold the, both the handles very firmly and not to fall down and now once you gain the uh, balance uh, you, you will see you can hold the hand a little lighter. And once you become experienced cyclist, you can have handle only one hand and you can let the other hand release, release. And when you are well versed, you can release both the hands. And still you can turn the bike by your movements. So, uh, this is how the beginning, the middle and the end of the meditation. Ultimately, you are completely released of it, but still went in the balance. And they are the cycle and you are becoming one unit. And you can settle the cycle and maintain the balance without ending. So that is how these other sums with another with some more benefits of uh, mindfulness feeling, And at last, it is leading to nirvana. If we leave the way out, um, how to get out of this. And uh, the Buddha says that uh, ekaya noyam victory makko sattana visuddhya, the purification of the mind. Soka paridhavaran samadhikkamaya, the retreat of the demonstration and grief. Uh, dukkha domanas attagamaya, suffering and other things, and understand the way and leading to Nirvana. So these are the uh, concrete listed benefits, a lot of other fringe benefits and byproducts. So different people uh, experience and highlight different benefits. And the last one is can the, uh, the mind become thoughts. Yes. Yes. There can be mindless situation where mind is not there, no thoughts. As far as the mind is there, thoughts are there. So ergo computer sum, or something like that is what Descartes uh, mentioned, I think therefore I am. So we consider the thinking and mind as myself. But ultimately Buddha says, you can go to the state where you can disclaim even the face. And there you can see uh, thoughts, even if it is happening, you disclaim them. Even the very base where the thought arising, that also you disclaim. And that part is quite irrational, very difficult to communicate. And that is the point where you find the least friction and the most comfortable zone. And when you are nearing that, you understand the ways and means, subtle methods, how to go into that state. And the beginner is nearing close by and again go back, again go forward and again go back, slowly, slowly, mastering the path. Ultimately, you go to the center there is no uh, mind as such. Uh, when, when there is no mind, no thinking. But that is an experience. Such one that, that is experienceable but not communicable. Difficult to put into words, but it's a very solid experience. Thank you. The, the um, question about the breath, so um, the breath disappearing. Um, so when you're on the breath, the in and out um, of the breath, so do you just watch it and then does it eventually disappear there uh, and not interfere with it? Will it gradually on its own disappear? So you just sit there and watch. You can see the just see the out breath, it disappears. And then the in-breath happens. And in-breath disappearing, out-breath happens. So when and where it happens, you see, mind is now setting. Mind is not very clear, the ending point of the in-breath. Ending point of the out-breath. It is swiftly go and catch it out, you uh, know, oncoming out-breath or in-breath. So that gap is a uh, kind of a, a taboo, a kind of a, a uh, unexplained thing so therefore, at the beginning you overcome, you over, overlook it, and then go to the other, and ultimately more and more uh, the sensitive area of the breath disappears. You find everything like untouchable, so subtle. So the gap that you try to escape ultimately fills the whole picture. That means the whole breath goes, whole in and out breath happens. But the thing is, meanwhile, while it is happening, the fear arises uncertainty arises, boredom arises, and the monotony arises, and there you contribute with violations, disturbances, and uh, disturb the free flow. Withdrawing it and let it happen never happened in the first time. First time you always react. It is not uh, voluntarily you do it, involuntarily you feel uncomfortable. So therefore start force You entertain doubts or you feel like opening your eyes and get up and go. So these are the things that indicate the immaturity of the mind. That's why you are keep on uh, interviewing and uh, getting instructions. Slowly, slowly, you let it happen. And ultimately, do as much as possible. Whenever breath is cross, you keep an eye with. When it becomes subtle, you understand how it is going to the subtlest. So therefore, may I not disturb this trend and may I observe as a distance observer. So it is an art rather than a science. So you want to develop, you can't give that skill to another person. Exactly, you can't borrow from the skilled person. You have to do your own share of trial and error. by doing only, the letting go, learning and daring happen, the dwindling of happen. So therefore you just observe. So once you master it, soon you it look at the end of the outfit first time, end of the outfit second time, end of the outfit third time. You are in calm and quiet. So you can just go over the experience by just looking at the end of the outfit. When you are observing the rising and falling of the abdomen, you know, falling process, how it is disappearing. When it is going to the end point, you never get excited. You let it happen, slowly calm down. And then even in the first Outbreath, or even in the first uh, falling, you can see completely ceases to exist. Then only the in happens. Then only the falling happens. So uh, your untrained mind see it as a trap. See it as a uh, bomb trap. So you try to jump over there. And that is how the excitement happens. But once or twice you master it, easily you can cut through and go into that observing of <coughs> the end of the in-breath. So end of the out-breath is more permanent than the end of, the in-breath. So therefore, for example, <coughs> if you have any kind of exciting or demanding tension, tense situation, suppose you are going to have an interview for your job or difficult situation, if you master the breath, what you have to do is, under such a uncontrollable situation, just observe the out-breath after the end. First time. Again, observe the out-breath <coughs> to the end. Third time. Also. And then you find again you feel like, oh, the tension go on. Because you have already mastered. You know each and every out-breath, whether you like it or not, completely, gradually go into the ceases its action to that dead end and uh, once you develop it, at the dead end, no tension can exist. No frustration can exist. Everything ceases. So therefore, once you have mastered, once you have trained your mind, you can put that into practice only whenever there is an uncontrollable situation. And there if you are going to apply this, 100% sure. There is no, no question. So therefore, don't wait till this uh, uncontrollable difficult situation, uh, situation arises. At that time, you are not in a good position to train. So you better train yourself before knowing that each and everyone we are reaching the old age, reaching the sickness, reaching the death. At that moment, we can make use of it if you have already developed observation of the in-breath, out-breath, the last input, sometimes total inputs are not the, that is the cessation. So this observation of cessation, the tapering end, uh, is the miracle. That is what the Buddha says, the middle path. So the, there's an one in the human physiological explanation, any diver who decides to dive, does hyperventilation. Then keep on hyperventilating, you wash out all your oxygen. And then there comes the stage. Carbon dioxide. Carbon dioxide. Because, because, sorry, let me finish. They realize that there is no breath current. And at that moment, they take the dive. Because knowing one way, that there's a gap before the person starts breathing. So therefore, he can dive bigger depth. Now, they have found at that moment, if they do a blood gas analysis, there is no oxygen in the blood. Because we, we all know that the impetus to breathe is oxygen. But they found out, when the man wakes, his metabolic rate increases again, and therefore the carbon dioxide accumulates and the carbon dioxide triggers before the oxygen. That concept was not known to the world then. So therefore, may I humbly say that also takes place in any person who's highly excited about the situation and then he or she keeps on concentrating to quieten down, but at the same time you realize you're washing out your oxygen. And that comes stage when the bleeding stops. And then again it appears, because I have listened to these people saying that it comes back. True, it comes back. Because as you it, the carbon dioxide accumulates and you take off. So that is a scientific explanation from the other side. In fact, somebody who came to Sri Lanka at that stage, using singular King's time, they found that women were pearl diving. Uh, somewhere near Manna, what they did was they were hyperventilating and then dive in and take maximum number of oysters and come out without any harm. So that is, there is again to the So this could be the other reason. There's a, different ways you can explain it in the scientific way or emotional way, consumption of oxygen and carbon dioxide, and many, many unknown areas inner experience or in meditation, in, uh, in the mindfulness, uh, all the windows will be open. You can have a lot of viewpoints. The explanation, uh, the scientific explanation, whatever it happened, through that you never go to the Nibbana. The giving kind of explanation of what is happening to the yogi. And it's kind of uh, encouragement, sometimes may or may not be. But this one is is opening a new path and you become more and more enthusiastic to go into the unknown, that is go to the subconscious. And you find the treasure is in the subconscious, not in the rational, in the tip of the iceberg. The secret is in the iceberg under the water. So when you are going, uh, submerging, uh, excitement and the fear, fear of unknown, the boredom, the monotony, the uncertainty is the one preventing. So all these terms we can say it The fear, the uncertainty, the boredom, the monotony, everything we can say Marabha, Marabalavega or us. So person who is bold enough, he, he care about the Kilesas, he just go little by little, training himself, go little deep and come back again, another deep layer, and likewise the acclimatization, adaptation, is happening and uh, the scientific way, uh, our evolution, evolutionally, 40,000 years ago, we stopped. All other beings are evolving. Humans are stopped. But the Buddha says, if you wish to continue, give me seven days, do anapana, within seven days time I can lead to Nibbana. That is what the end of the Satipatthana Buddha is telling. So you know accelerate, how to accelerate, that is to explore into this unknown path, explore into these unopened windows, and then you have your own way. So a lot of explanations are there. Many explanations, most of the explanations never challenge what the Buddha mentioned. It is rather facilitating and proving the same. And uh, person who has faith need not any explanation. He just go People, those who are with the inquiring mind and the wisdom, they try to communicate with others with theory and with kind of experimentation, and that add into the literature. But the faith way, uh, without that it happens. So we have to go in between. That is the best. ස්වාමීන් වහන්සේ සන්නන් භාවනාවේදී දැන් අද උදේ භාවනා කරලා කරගෙන යන්නේදී කලේ පැත්ත ඇවිදිනකොට කකුල සීත පැත්තට තිබිච්ච ඇටි මොකද සතුටක් දැනෙන්න පිටක් වෙන්නේ කොහොමද ආන්නේ කියලා මොකයි ඒකයි නවත්තද පිටක් වෙන්නේ පාඩු දෙවන්න එන්ටර්ට කරන් ගන්නවා වර්තමාන මොහොතේ වටනකම තියෙන්නේ ඊයේ හිටයි එක ගලපනකොට තමයි වර්තමාන මොහොත নিরপেক্ষව කිසිම වටනකමක් ඊට හිත යන්න හදද්දී වර්තමාන මොහොතේ පවත්වුවොත් තමයි ඒක වටනකමක් තියෙන්නේ නිසා හැම වෙලාවෙම ඊයේ හෙට ඇවිල්ලා අපිට කියන ඔබ කොච්චර ඔය දෙල්ලම කරවත් මං ඉන්න දෙන්නේ නැහැ. මං ගෙනිනවා හෙට. කමන්නේ නැහැ. ඔබට ඕන හැරක් ඔබ කරපන්. මට පුළුවන් හරිය මම වර්තමාන මොහොතේ පවත්වනවා කියලා හෙට්ටුවේ තමයි තියෙන ගමන. උරුට්ටුවෙන් තමයි යන්නේ. සමහරුන්ට ඊයේ, සමහරුන්ට හෙට. ප්‍රශ්නයක් නැහැ. ඒ හෙටක් ඊයක් තියෙන නිසා තමයි වර්තමාන මොහොතේ ඒ තියෙන වටාකම ගැඹිරත් වෙන්නේ. නතර ගන්න උත්සාහ කරොත් බෑ. අපිට ගේමක් දෙල්ලමක් කරන්න බෑ. සුද්ධ පක්ෂේ. සුද්ධ පක්ෂේ නැති කරන්න නෙමෙයි හදන්නේ. සුද්ධ පක්ෂේ සෙල්ලම් කරලා අපේ හැකියාව පෙන්නලා දෙන්න අපි අර. ඒක වර්තමාන මොහොතේ ඒ අතීතයට යමින් අනාගතයට යමින් වර්තමාන මොහොතන හොඳයි කියලා ඒ කරගෙන යන අපි ඉදිරිපත් කරගත්ත මුල් ධර්මේ අපි ඔප්පු කරලා පෙන්නන එක තමයි කරන්නේ. කොච්චර අතීතයට යන්නේ ඒක වර්තමානට අරන් ගෙනත් ලබා ගැනීම තමයි අපි කරන විශේෂ විශේෂ නොබලා ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් කරන්නේ. වඩක් කරන්නේ කියන්නේ. හරි? ඒට අවදි මොකදයි කියන්නේ දන්නවද? එහෙම හිතුවොත් ඒක වර්තමාන මොහොතේ තනයි. ඊහිත හෙටට එන්න තියෙන හෙටට විරුද්ධ වෙලා රණ්ඩු වෙන්න කියත් ඒත් වර්තමාන මොහොත පාන. ඒක විලක්ත කරදර කෙරුවත් පාන. අපි දැනගන්න මේක නිසින්ින්ද යන්න හම්බ වෙන්නේ නැහැ. කෙන හිදි තියෙනවා. කෙනෙලි නිසා තමයි මේ ගමන ලක්ෂණ. වංගු වංගු බලන කොටයි ළඟක ලස්සන සයිඩ් එකෙන් බලන කොටයි ඔයා ලස්සන කියන දුක. අද මම භාවනා කරනකොට හොඳටම තෝස් වෙනවා හම්බුනේ. නැත්තම් ඉඳනවා. ඉතහයිට ඉන්නවා. නරම කරවදී ඈත බලාගෙන ඇස් දෙක ඇරගෙන අනාපානසතිය කරනවා. එතකොට එන්නේ නැහැ. ඉතින් මම ඇස් අරගෙන ඇස් ගහපු ගමන් කොහේ යනවා? නැත්නම් මොන මොනවා හරි ඉරන්නේ. ඒක ඒකට ඒක නිදා. ඒක නිදා ගන්න සාධනේ කියන්නේ නැත්තම්. නැත්තම් මේ තිබිලි කියලා කියන්නේ මේ හිතේ වීර්ය වැඩි කරන. නිින්ද කියලා කියන්නේ අඩු කරන. ඉතින් අපි අර ගඟේ මැදදී නෙවෙයි යන්නේ අපි පාට ඒ උරේ වදිනවා අනිත් පාට මේ උරේ වදිනවා. එතකොට මේ තියෙන්නේ අපි සෞඛ්‍ය සම්බන්ධ මිනිස්සෙක්. මේකයි කියන්නේ. වෙලා තියෙන කෙනාට හිතවිලි තියෙන දෙකේ එකක් විතරක් තිබුණොත් තමයි ලෙඩ කියන්නේ. ඒ නිසා අපිට ගන්න තියෙන මේ අපිට තියෙන්නේ ශක්තිය තියෙනවා හැකියාව තියෙනවා බැලන්ස් එක විතරයි නැති. දැන් මේ උත්සාහ කරන්නේ ඌට නටන්න ඉඩ ඇරලා මොන දහන් ගැටෙන්ද අපිට මේවා බැලන්ස් කරගන්න පුළුවන්. බැලන්ස් කරන දවසේ අපි දෙන කිසිම වැඩිවීමක් වෙන්නේ නැහැ. කිසිම අඩුවීමක් වෙන්නේ නැහැ. දැන් නිින්ද කියලා කියන්නේ ශක්තිය දීන භාවයටපත් වෙනවා. ඉතිවිලි කියලා කියන උද්දච්ච භාවයටපත් කියලා තමයි දැනගන්න ඕනේ. මේ දෙකම අතරමැද තබාගෙන යාම තමයි සමබර භාවය තමයි මේ ශිල්පේ දක්ෂකම වෙලා තියෙන්නේ. ඒ නිසා අර ඇත්ත කියලා බලන එකත් හොඳයි. ඒ නැත්නම් අභිත්‍යක් වගේ දැනකට බලලා අපි මිත්‍ර කමාරක් විතර ඇත්ත ඉඳගෙන පිටිය දිහා බලන්න. ඇත්ත කියලා. එහෙම නැත්නම් ඒ ඒක එකන එක එකන ප්‍රසාරිදි හොයා ගන්නවා මේ ඒක සමතුලිත කරගන්න එකක්වත් නැතුව බෑ. දෙකේ දෙක එකතු කරලා දෙකෙන් බෙදා ගන්න ප්‍රශ්නයක්. ඉතිවිලි සහ නිින්ද කියන දෙකම එකතු කරලා දෙකෙන් බෙදා ගත්තොත් අන්න නේද. ඒකේ අංක ගණිතේ පළවෙනි පාඩම හරි අමාරුයි ඉතිවිලිත් එකද. දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා කියන එක. යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ඒක අපිට සංසන්දනය කරලා බලනවා සක්මන් කරනකොට අපිට ওই දෙක විශ්වාසනය දෙයක් හම්බුනවා. සක්මන් කරනකොට ඒක ඒ සමාකලනයට ගන්න කියනවා. තමයි විදුලි බහුල තත්ත්වයට යනවා. ඒ දෙකේදී බලන්න ඕනේ ඒකට පරියන්කයයි මේකයි. ඒක නිසා තමයි නැවතිලි වැඩක් කරනකොට මේකේ වෙනස් කොම්බිනේෂන් එකකට හම්බ ඒ හැම එකකදී බලන්න ඕනේ වඩා වාසිදනක දේ තමන්ගේ චරිතයට ඒ කාලගුණයට ඒ ඉස්තුවට ගලපෙන දේ තේරුම් අරගෙන වැඩි වාසි වෙන බිස්නස් එකට ආයෝජනය කරනවා. ඒකෙන් හිත මැද හිතන කොම්බිනේෂන් එක එන දැනගෙන ගොඩක් තියෙනක හොඳයි ඇත්ත. අපිට හොඳ කොහොම වෙලා කම්බිනේෂන් තෝරන්න පුළුවන්. ඒකට වැඩියෙන් ආයෝජනය කරලා කරලා කරලා සමබර භාවය ලබා ගැනීම තමයි කරන්නේ. ඒ කියන්නේ අන්දනේ වෝකින් හරි. එතන වෝකින් කරන බෑනම් නියමිතම කකුල ඉතින් මම වෝකින් කරනවා. ඒ නිසා වෙන්නේ තමයි පරියන්කෙදි තර වගේ අපහසුකමකටපත් වෙන්නේ නැත්තේ. ඒ කියන්නේ ඇඟිත් කඩਿੱතු ගති, ඇඟිත් සමාන ගති ඒ වෙලාවට අපිට ඉච්චට ලොකු ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බෑ. අපිට දෙන අපි සාමාන්‍ය විදිහට ටයිම් ටේබල් එක කරලා පුළුවන් වෙච්ච වෙලාවේ කලදුරු කලවල ඉඳන් කියලා වගේ අවස්ථාවාදීව අපි හරියට අහු වෙලාවේදී නීතික කරගන්නවා නේ කියලා ඒ සම්ප්‍රදාන කුලක අපේ ඉන්ටර්වියු පවත්වන එකයි කරන්නේ. හැම දවසෙම හැම පරියන්කේදීම සමාකාර ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ වගේම හැමදාම වාසිදායකක් නැහැ. නමුත් ඒ උණයි කියලා දිනචරිය කඩාගෙන තු කරන එක තමයි අපේ වගවීම. අපේ මේ යුතුයකම යෝගාවචරකම කියලා වෙනවා. සරසවන්නා. මේ උවහන්සේගෙන් ප්‍රශ්නයක් අහනකොට මීට ඉස්සර තිබුණ ප්‍රශ්නක් සමග සාමාන්‍ය සම්බන්ධතාවයකුත් තියෙනවා. අද උදේ පළවෙනි සෙෂන් එකේදීම group meditation වලදී ඉඳගෙන භාවනා කරනකොට මම භාවනා කරන්න ඉස්සෙල්ලාම ඉතින් බුදුන් ඇඳලා ඉවරලා බුදු බුදුහාමුදුරගේ ගුණ අනන්ත ගුණ මෙනෙහි කරලා මෛත්‍රී භාවනාව කරලා අසුභ භාවනාව කරලා ඊට පස්සේ පටන් ගන්නෙ මේ මෛත්‍රී භාවනාව කරනකොටද එසේ නැත්නම් ආනාපානයට යනකොටද කියන එක මට හරියටම නිශ්චයෙන් කියන්න බෑ. මම ක්‍රමක්‍රමයෙන් තමක්‍රමයෙන් තමක්‍රමයෙන් සෑහෙන වෙලාවක් පුටුවත් එක්ක උඩට යන්න ගත්තා. දැන් එතකොට මට හරි බයක් හිතෙනවා මම බොහොම නිින්ද ගිහිල්ලා නැහැ. ඒ නිසා මට බයයි එක පැත්තකින් මම ඔබ වහන්සේ ගැන උඩට වැටෙන්න කියලා. මේ අනිත් පැත්තට තියෙන නිසා. අනිත් පැත්තෙන් තව කෙනෙක් පිය වැටෙයිද කියලා. මම බොහොම කල්පනා කරලා මම හිතනවා දැන් දැන් එන්න එන්න එන්න එන්න කියලා. නමුත් ඒමේ බලාපොරොත්තු නැහැ. මේක මේ උඩටම උඩටම උඩටම යන්නත් මම ඊට පස්සේ කකුල හිතලත් බොහෝම තද කරගෙන තද කරගෙන ඇඟිලි වලින් වාක්කල තද කෙරුවාට පස්සේ හිමාවට පස්සේ මම මේ ප්‍රකෘති තත්වයට කියන්නේ අර වැටෙන්නේ නැති තත්වයට ආවේ බැලන්ස් එක නැතුවම ගියේ. ඉතින් ඒ වගේ තැන් වලදී අපි කරන්න ඕනේ මොකද්ද කියන එකයි විශේෂයෙන්ම මම දැනගන්න ඉස්ලාම් කතාවට වෙච්ච එකක්ද වෙ නැත්නම් විතර වෙලා විවිධ විදිහට දෙනවා නමුත් මෙහෙම දේවල් වෙලා නැහැ මේ පොටුවේ ඉඳගෙන මම උඩට යනවා ඒක ඇත්තටම මේ මේ සිද්ධිය අතරමඟදී අතර කරන්නේ නැතුව මේ සිද්ධිය මුල දැකලා තියෙනවා. එක්ක මෛත්‍රී භානන්ද ආනපනසතිය පටන් ගන්නවා. මැදදී තමයි අපන්න පාණෙන් ගිලිනවා. ඊළඟට යනවා නමුත් අග වෙනකන් ඉඳි ඉස්සලා බලපෑමක් කරලා තියෙනවා. එහෙමයි. ඒ නිසා අනිදාස අරිස්ථාන කරන්න යන්න ඕනේ. කාය ජීවිත නිර්පේක්ෂව මේ සම්පූර්ණ වේගයකම මුලමදාක බලා ගන්න මට ලැබෙනවා. ආ ඒක තමයි අපිට ඒක පිළිබඳව පදුවේ වගකීමකින් ප්‍රකාශ කරන්න පුළුවන්. එන්නේ දැන් වෙලා තියෙන අතරමඟදී මනස පහු කරලා තියෙනවා. අතර මනස පහු කරලා තියෙනවා. පහු කරලා ඉවර වෙන්නේ ඉස්සර වෙලා ඒ කියන්නේ අලේ තැම්බෙන්නේ ඉස්සර වැහුම් ගන්නවා. වෙන කුඩම් ගහනවා. ඇට්ටුණා. ඇට්ටුණා උනාට පස්සේ ආය ඔච්චර දැම්මත් හරියන්නේ. අනිත් දාසේ පණ ඉස්සෙත් යන දින ඔක තැම්බෙන කම වැටෙනවා වගේ දැනුණට වැටින්නේ නැහැ නේ. වැටිච්චා වැටිච්චා. එහෙම අනියටම සාධිත කරන්න බෑ. අපිට ඉතින් ඉඳන්ගේ වැටුණා කපනවා. මේක මේක සම්පූර්ණ අඩගීම මුලමඳාග තුනයි. ඒතරම සාමාන්‍ය විපස්සනා විස්තර කරනකොට කියන්නේ ඕනම දෙයක මුලමඳාග ගන්නවනේ විපස්සනා. අපිට වෙලා තියෙනවා මේ මැදදී ඇඟිලි ගන්න. ඇඟිලි ගහලා මේක පානයක් යටතට ගන්න බලනවා. ඒකෙන් වෙන්නේ කවදාකවත් සංසිද්ධියක් ඉවර වෙනකන් අපිට බලන්න බෑ මුලදිම කලබල වෙනවා ඒක මැදින් කලබල නැත්නම් හුඟක් වෙලාවට නිවි ඇහිලි ඉවරක් වෙන්න දෙන නිසා කලබල වෙනවා කලබල වෙච්චාම විතර ස්වභාවික පරිණාමය දැක ගන්න බැහැ ඒ වගේම තමයි අර කලින් කිව්වට මේ වගේ දේවල් වෙනකොට කිසිම කෙනෙකුට පූර්ණ වශියක් පූර්ණ දක්ෂකමක් පළවෙනි දෙවෙනි අඩකෙම ඉන්නේ නැහැ ඇත්තටම කලබල වෙනවා මොකද අපි ළඟ ඒ තරම්ම මම ආවෙනයක් තියෙනවා මාන්නයක් තියෙනවා තෘෂ්ණාවක් තියෙනවා නමුත් අපි ධර්මික වැඩ කරන්නේ සීලක පිළිලා තියෙන ශ්‍රද්ධාවක් තියෙනවා. නැස්ති වෙලා යනවා කියන කාරණාවෙන් අනිත් දවසේ හිතා ගන්න ඕනේ බලාපොරොත්තු වෙනවා නෙවෙයි ආවොත් මම මෙච්චරක් මට කලබල වෙන්නේ නැහැ. මේක තවදින් හිතක් එහෙම ඉවර වෙන්න දෙන්න. ඊළා ඒකට කියන්නේ ලෑස්ති දිලා. සූදානම් සල්ලි. ඒක තමයි මම ප්‍රශ්නේ අහුවේ ඒකයි මේ මේ වැඩේ හරි නෑ කියලා හිතෙනවා කියලා ඒ වෙලාවකට මට හිතෙනවා. නෑ ඒක ඇත්තට මේක හොඳයි. මොකද තමන්ම කරපු දේ තමන් සැක කරනවා. ඒක ඇත්තට සාධාරණ ඥානානිස සැකීමක් වෙන්නේ. ඒක උත්තර වශයෙන් කියන්නේ අනිත් දවසෙත් මේක එයි ආවොත් කරන්න දෙන ඇඟිලි ගැටීම් නැකලා මේ සීග්ගයට හේමම නිෂිනින්ද යන්න දෙන එක තමයි ඒක පාලනය නොකිරීමෙන් පාලනය අතර ගැනීමක් කියන්නේ. ඇඟිලි ගන්න නැතිකම ඒකට යන්නදලා පාලනය අත්ත ගන්න පුළුවන්. සමිඥාන්සේ මට පුදුම වේදනාවක් තියෙනවා. ඒක එන්නේ ආනාපාන සතියේ ඉඳගෙන ඉන්න 15 වසරේ. දැන් ආම්බුද්දට බය දෙකක් කතා කරලා ඒක ඇතුළේ. ආම්බුද්දේ බණහන් වෙනකොට එවිනෙකොට නමුත් ආනාපාන සතියේ ඉඳගත්තු විනාඩි 15ක් 20ක් ඇතුළත නැගිටින්නම කියන වේදනාවක් එනවා. ඉතින් පුළුවන් තරම් ධර්මයේ කාගෙන ඒක දිහා බලාගෙන ඉඳන් හදනවා මම. සමහර වෙලාවට හරියනවා. සමහර වෙලාවට ඒ නැගිටින්නම වෙනසට තියෙනවා. ඒක පුදුමේ ඒකට වාඩුණාම පමණ. දැන් නෑ ආවදත් කතා කරගෙන ඉන්නකොට නෑ. බනහනකොටත් නෑ. එන්දිකකොටත් නෑ. හැබැයි ආනාපාන සතිය කරන්නේ මෙද වැටිය. ඒක ලාගිනේ. මේ ආනාපාන සතියේ ආනාපානකින් හම්බෙච්ච ලොකුම ආනිසංශ කියලා බාරගත්තොත් මොකද වෙන්නේ? මොකද ෂුවර්මනේ ආනිසංශෙමනේ ඉන්නේ. ඒ නිසා හිතාගෙන දෙන්න මේක ආනාපානට ගියොත් මම දන්නවා කතා කරලා දෙන්නා නෙවෙයි. වෙන වැඩක් නෙවෙයි ආනාපාන වයින් ඒ නිසා මම මේ වේදනාව කපනවා වගේද කොටනවා වගේද පුච්චනවා වගේ දානිනවා වගේද එක තැනකද පැතිරිලාද තැන් තැන් වලට යන විතර අර වේදනාවේ අර ඊට වැඩිය අද ස්වභාවික ලක්ෂණ ටිකක් මම බලා ගන්න ඕනේ. මට මේක ආවට මං කවදාවත් දොර ඇරලා ආයිබෝන් කියලා ගෙට අරගෙන නැහැ. මම කරලා තියෙන්නේ තරහ වෙලා. මේ නිසා ඊතාවන යන තියෙන මේක ඒකාන්තයෙන්ම ආනිසංශය භාවනාවේ ආනිසංශයක්. ඒක හොඳටම පේනවා නැගිටපු ගන්න නැති වෙනවා කියලා. ඒ නිසා මේ ආනිසංශය ඇයි ගෙට ගන්න නැත්තේ? ගෙට ගන්න නම් මේ වේදනාවේ ස්වභාව ලක්ෂණ බලන්න. කොතනද එන්නේ? තනකිටකට මාරු වෙනවද? එක තිතක්ද? අදාසයක්ද? අනිනා වගේද? කපනා වගේද? පුච්චනා වගේද මිරිකනා වගේද ඒ වගේ හැඩතල මාරු කරනවා නැත්නම් එකම ස්වරූපයෙන් තියනවා කියලා ඒ වේදනාවේ ගති ලක්ෂණ දැක ගන්නසුළු දැක ගන්නසුළු යන්න නම් මදකින් ඔපතන් කියලා බලන්න වේදනාවේ ස්වභාව ලක්ෂණ බලන සුළු ගියාම ඔය අපාවයි කියන තරම්ම කළු පාට මේක වෙලා තියෙන්නේ එනකොටම gadu ගන්නවා එනකොටම රියැක්ට් කරනවා එතකොට ඇඟ දඬු වෙලා කලබල වෙනවා ඒ නිසා මොනකල් වෙලා තියෙනවා මම අද 20ට 30ක්මට අල්ලන්න පුළුවන් මම අද 32ට යනකම් නැහැ 33ට යන 35ට යනවා ආදි වශයෙන් අර වේදනාව තියෙද්දීම හැරගෙන යනවා ඒක කල්පනා කරනවා මම මේ වේදනාව කාගෙන ඉන්නේ ලාභයකට නෙවෙයි සත්කාරයකට නෙවෙයි සම්මානයකට නෙවෙයි සිදුවකයකට නෙවෙයි කාටවත් කියාපාන්න නෙවෙයි මේ තමයි මගේ ශ්‍රද්ධාව මේ තමයි මම බුදුහාමුදුරන් කෙරේ දක්න ගෞරවය මේ තමයි මේ ධර්ම වෙනුවෙන් මම කරන කැපකිරීම මම මෙතෙක් කරලා දිනවා අද මගේ භාවනා ජීවුණා නම් ඊට වැඩි පොඩ්ඩක් චිත්තක්ෂණයක් මේ වණමේක කවදාකවත් අත්කිලමතාන යෝගේ නෙවෙයි මොකද ඉල්ලලා ගත්ත එකක් නෙවෙයි අත්කිලමතාන යෝගේ වෙන්නේ ඉල්ලලා ගත්ත මේක ස්වභාවයෙන් එනවා අපි ආපලකේ අවස්ථාවේ ප්‍රයෝජන ගන්න ප්‍රයෝජන ගන්න කුට්ටි කඩන්න යන්නෙත් නැහැ ඩිංග කලන එනසරේ පොඩ්ඩක් කලන මේ මේ මේ කරගෙන යනකොට තමයි තේරෙනවා නම් වෙනදට වඩා මේ වේදනාව දරා ඉන්න පුළුවන් ඉවසා දරා ඉන්න පුළුවන් ගැතියක් ඒ හා සමානව තමන්ගේ ප්‍රතිශක්තිය වැඩිවීමක් සිදු වෙනවා. ඒක එනකොටම අතහැරලා දාලා කරාගෙන ගියොත් ප්‍රතිශක්තිය වැඩෙන්නේ නැහැ, පෞරුෂත්වය වැඩෙන්නේ නැහැ. නිසා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒක වැඩෙන්න දෙන්නවනේ. ඒකම තමයි තේරෙන පටන් අර ගන්නවා ඒ ප්‍රතිශක්තිය වැඩෙන්න වැඩෙන්න. ඒ අශලෝක ධර්මයේ කම්පා වීම අඩු වෙනවා. විශාල ප්‍රදේශයක් තුන සපත එළවනවා. ඉතර වගේ ඉතර වගේ පාට ප්‍රදේශයක් නැහැ. එන්නේ ටිකක් ලොක් කරන ලොක් කරන ලොක් කරන අපිට විඳ දරා ගන්න බැරි කියන වේදනාව පව කාගෙන ඉන්න පුළුවන්. ඒ නිසා කායන පස්සනාවට පස්සේ වේදනාන පස්සනාව බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ අහම්බෙකටවත් වැරදිලාවක් නෙමෙයි. යම් ප්‍රමාණයකට කායන පස්සනාවේ ශක්තිය වඩා ගත්තා නම් එයාට වේදනාන පස්සනාව දෙන්නට වැඩි ප්‍රමාණයක් ඉවසන්න පුළුවන් ගැටියක් වෙනවා. හැබැයි ඒක ක්‍රියාවත් කරේ නැත්නම් ඒක උත්සාහ කරලා බැලුවේ නැත්නම් අර සතිය පසුබා. සතිය තෝර මෝරලා වැඩෙන්නේ නැහැ. වීති වීති වැඩෙන්නේ නැහැ. ප්‍රතිශක්තිය වැඩෙන්නේ නැහැ. ඒ නිසා ලෑස්ති වෙලා යන්න ඕනේ වේදනාව. එතකොට මේ විස්තර කරන්නේ වේදනාව අනුන්ගිකක් වගේ බලන්න. තමන්ගේම කයේ තමයි තියෙන්නේ. නමුත් තමන් හදාගත්ත සතිය හරහා බලන්නේ අනුන්ගේ එකක් බලන්න වගේ. ඒක distance from the pain කියලා කියනවා. එහෙනම් වැළුවට පස්සේ pain පටන් අර ගන්නවා. රබචනසි කියන එක වෙලාවක් එයි කියලා. ඒකං වේදනං වේදීති කායිකං මානසිකං න චේතසිකං කියලා. ඔබ වේදනාවක් විදි එකක්. හිතෙන් එකට වෛර කිරීමේ වේදනාවක් නෑ කායික වේදනාව විතරක් විදිනවා. මේක මට ඇයි එන්නේ මොකටද මම මේ කරන්නේ කියලා ඒකට එක ගැටුම තියෙන හිතේ වේදනාව දුොමනතේ නෑ. දැන් මොකද දුොමනතේ නැති වෙන්නේ අර ප්‍රතිශක්තිය නිසා ඒක වෙනවා කය පෙළෙමින් තියෙන්නේ. මේ ඇතුළට හිතාවොත් හරි තමයි. අපි ඒකයි ඔය ටෙලිවිෂන් බලන්නේ. අපි ඒකයි කියන්නේ. නව කතා කියවන. ඒකයි රේඩියෝ අහන්නේ. මොකද ඒතකොට හිත එළියනේ. ඒතකොට මේක ඇතුළේ වේදනාවක් දැනෙන්නේ නැහැ. ඉතින් පිළිවෙල කට්ටිය කරන්නේ හොඳට දාග ටිකක් මොනවායි කියන කුලියට. ඒත් එච්චරම තමයි. දෙගොල්ලම ඉන්නේ සූස්තිය තමයි. ඒ සූස්තිය කියලා කියන්නේ එළියට හිත දාලා මේකේ තියෙන වදේ බලන්නේ නැතුව ඉන්නවා. මේකට ඇතුළට ගියොත් එන්න මොකක්වත් නැහැ. වේදනා සාගරයක පතුලේ තමයි අපි. හැම මොහොතෙම ඉඳවනවා. ඒ නිසා මගේ ප්‍රකාශනය තමයි දොස්තර ගෙයි ලෙඩා ගෙයි අතර වේදනාව කිසිම වෙනසක් නැහැ. දීමෝපියෝසා දරුව අතර ওই දුකේ වේදනාව කිසි වෙනසක් නැහැ. රජුරෝසා රටවැසියන් අතර වෙනසක් නැහැ. කොහොසතා දුප්පත අතර වෙනසක් නැහැ. ඥානසා පිරිමි අතර වෙනසක් නැහැ. අර දෙකක් ඒ නිසා විදුණු රජුරෝණන් හරි සත්‍ය ජොලිය ඇති කියලා රටවැසියෝ ඉතාලිනවා. දොස්තරට අයිකෝඩ් දාගෙන කටස් කටස් දාගෙන ඇවිල්ලා ඉබ්බේට අන්නා අම්මෝ මෙහාන ලෝකෙන් ආපුනේ කිසි වේදනාවක් නැහැ. ළමයිට ගණන් පත්‍රයක් අමාරු ඉතින් ගිහලා සරලක් නම් මොනම ප්‍රශ්නයක්වත් නැති ඒක ඔක්කොම දන්නවනේ. සම්පූර්ණ අනිත් පැත්තදී. අජිරෝහිතර වදින්න එක කිසි කෙනෙක් නැහැ. ඉතාලි වේදනාව අපේ හිතනාවේ මට විතරක් ඇයි මේක මේ ඇවිල්ලා වදින්නේ භාවනා කරද්දී ඉතින් බ්‍රොම්ලි ආවට පස්සෙත් වෙනවනේ. ඔයේ ගියත් අපි කරපු දේවල් බේරෙන්න ආකාශයට ගියත් ගල්ලෙනකට රිංගුවත් මෝද මැදට ගියත් බේරෙන්න බෑ. ඒ නිසා මෙයා ආපු වෙලාවේ බාර ගන්න තියෙන්නේ. මට පණිවිඩයක් දෙන්න ආවේ. පණිවිඩකාරයට බැන්නට පණිවිඩකාරය නොසලකා හිටියට පණිවිඩේ මග ඇරෙන්නේ. හොඳම වෙලේ තමයි පණිවිඩකාරට එන්න කියලා කියන්නේ භාවය යම් කිසි කාරණාවක් එක් කරපන් ඒකෝන මට මත දෙන්නම් අනින්නම් පුච්චන්නම් කපන්නම් කොටන්න අය විය යුත්තක් නා. හොඳම දේ තමයි අනිත් කොච්චර එළියවත් යනවනම් එක දවසක පොඩ්ඩක් අයිට වෙලිය ඊට සුවඳ වෙච්ච ගමන් සම්පූර්ණ කතාව වෙනස්. වේදනාව පිළිගන්න ලෑස්ති වෙච්ච ගමන් සම්පූර්ණ වෙනස් දෙයක් සිද්ධ වෙනවා. අපි බයයි ඉතින් යනකම් බයයි. ඊට පස්සේ එනවා යකෝ මේක මේ තරම් යකා කඩුවක් නැහැ නේ. ඊට මීට වෙන දුකක් වෙනවනම් හරි ෂෝක් කියලා ඉතින්. ඒකෙන් තමයි අපේ මේ භාවනා ශක්තිය භාවනා භාවිත මනස ලොකු වෙන්නේ දියුණු වෙන්නේ විශේෂ ශක්තිය වැඩෙන්නේ මේ පැමිණි දුක් පරිගහයි කියලා සිංහලයේ තියෙනවා කියන්නේ පැමිණි දුක් තමයි ඊළඟට ගත්ත දුක් නෙවෙයි පැමිණි දුක් පරිගහයි ඒකේ ඉන්නේ පණවිඩයකට අපි කරන්නේ නැරනේ පණවිඩේ ඇනස්තීෂියා ගහලා බාම් ගහලා ටෙලිවිෂන් බලලා චිත්‍රපට බලලා මම වෙනවා ඉතින් කවදා හරි අර පයින් කරන් ඉතර මේමින් ඉන්නවා ඒ නිසා හොඳට තියෙන්නේ වාරේ. එල්ල වාඩිලා. එන්න ආපු ගන්නව බිස්නස් එකට බයි. ඔකට ආවේ කියන. අනිතකොට පේන මම මම සම්පූර්ණ ජීවත් වෙනවා කියන්නේ. මගහරින්න හදනවා නේ පැමිණි දුකත් එක්ක මොනට මොන දාලා ඉන්නකොට ඒක මොනම වචනයකින්වත් ප්‍රතික්ෂේප කරන්න බෑ ඒක ජීවත් වෙන මොහොතක්. මොන නැවතත් කියනවා මේක ඉල්ලාගත්තු දුකක් නෙවෙයි. පැමිණි දුක ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි. ඒකේ අටිනාලයක් තියෙන වේදනාවේ වේදනාව හිත ඇඟ ඇතුළට ගන්නවා මිසක පිට යන්න දෙන්නේ නැහැ. දැන් සතිය පිටවන්න ඇඟ ඇතුළට හිත ගන්න අපි වා ප්‍රයත්න කරනවානේ. වේදනාවට පස්සේ ඉබේම යන්න දෙන්නේම නැහැ. ඇදලා බදලා තියාගෙන ඉන්න නිසා මේකේ වාසිය අරගෙන හරි මට කරන්න ඕන ටික කරපන්. වද දෙන්න ඕන ටික වද දීපන්. මම බල කරබන බලා ඉන්නවා. මොකද මොකද වෙන්නේ කියලා. ඒකට ඒකට වෛර කරන්න නැතුව නැත්නම් මානසිකව දුක් පීඩා ගන්න තු හිත කරදර ගන්න නැතුව පැමිණි දුක් වෙන්නයි කියලා. එතකොට ධර්මචන්ද්‍රී දේශනා කරනවා ඒකම් වේදනං වේදීති කායිකං නචේතනික. එමෙත එක වේදනාවක් වෙනවා කායික එකක්. ඒක නොවේවා කියලා ඇයි මට එන්නේ කියලා චේතසික වේදනාවක් නැහැ. ඒකකොට ඉවසන්න පුළුවන් මට්ටමට. නිසා ලොකු ආංශන්තයක් ප්‍රොම්ජලි ලැබිලා තියෙනවා. අනිත් මේ ඒක කිසිම විගල් විගල් නිමිට ඒ වොට්සන් කියන මිනිස්සේ අපි ඔක්කොම හරි දෙන්න ඉස්සෙල්ලාම බලන සෙන්ටන්ස් එක human physiology වල pain කරනකොට pain is an affective state. අර affective state. ඒ double ඒ මොකද ඒක කෙනාට කෙනා වෙනස් එකම වෙනවා. නමුත් කායගත පස්සන එතන කාය අනුපස්සන විභංගු දුවේ ඉස්සෙල්ලා අර ඉඳගන්න මට ජලක් වුණේ කියනවා මගේ මැදලා ඇට කටු බෙදුවා වුණා මෙතනින් නැගිටින්නේ මේ කියන්නේ කායानुපස්සනාව මොකද එහෙම වුණා මට කොච්චර වේදනාවක් ආවා මම මේ කතාවෙන්නේ නැහැ කියලා මම හිතන්නේ රහතන් වහන්සේලාට එනවා ඇතිනේ වේදනාව කාය වේදනාව නැත්නම් ඉතින් අංශභාගය හැදෙනවා <laughs> අංශභාගය තමයි ඒක වේදනාවක් නැහැ කියලා අඬනවා වේදනාවක් නැහැ නේ හරි අපිට. වේදනාව තියෙන පැත්ත අනිත්. වේදනාවක් නැති පැත්තේ අත උසන් කියම මෙහෙම උසයි. මේ වගේ මේ අත වැඩ කරනවා. මොකද මේ මාගේ දුකයි මේ පැත්තේ වේදනයි. අපි පහුගිය දවස්වල මේ ඊවැඩියා වෙලා ලොකු සාංශගේ මේ ඇඟිල්ල කැපුවා. ලොකු නින මාත්‍යාගේ මෙතනින් කැපුවා. ඒ අයින් කෙරුවේ නැහැ. දැන් දෙන්නටම නැහැ. බයි ලොකු සාංශයට ලොකු වේදනාවක් අධික වෙලා තියෙනවා. ලොකු නින මහත්තයට වේදනාවක් දැනෙන්නේ නැහැ. යාන්නේ කචල්ද. අර කන්තෝලට ආවම එයාට තේරෙන්නේ කකුල බිම තිබ්බහම මිනිහා මඩවලට කකුල දිනවා හැමදාම දිනවා කකුල ස්නායු මැරෙනවා. එයාට දැන් වේදන ඇති කරලා දෙන්න දොස්තර කෙනෙක් හොයනවා. ෆිසියෝതെරපි කියලා ඒක වේදන ආරම්භ වෙනවා. ලොකුසාන්ත කාට ගියාම කිත්තු කරන්න බෑ අපිට මේක විදිහම ඉලා මේක දිහාම දානවා මේක මොනවාද. කල්තලිමු ඇවිල්ලා කකුල බිම තියන්න බෑ අත්ත තියන්න බෑ. ඉතින් අර ලොකු ශාංශයට අර ලොකු ජීන මාත්‍ය කකුල වේදනාව දුන්නා නම් නිවන් දැක්කා. ජීන මාත්‍ය ලොකු ශාංශය වේදනාව ටික දුන්නා නම් ලොකු ශරීරයක්. ඉතින් එකෙකුටවත් බෑ අරකින් ටික කරන්නේ මේක ආවා. ඉතින් මේ වේදනාව නැති වෙච්ච දවස් තමයි අපිට තේරෙන්නේ ඉවරයි ජීවිතේ ඉවරයි. ඔක්කොම මේ සෙල්ලම් ටික තියෙන්නේ මේ වේදනාව දැනනකන් තමයි. ඒ නිසා අපි මේ වේදනාවේ මේ දැක මේ දුක නැත්නම් දුක නැතුව ඇත්තට ජීවිතේ ඉඳලා ස්වභාවික වර්ණය සිද්ධ වෙන එක දෙස බලා සිටීමට සිංහලයේ රටේ අත දාන්න වටින වචන තමයි පැමිණිලි පැමිණලා. ඉතින් ඒක ඒකාන්තයෙන්ම මේ දුක සත්‍ය පදනම් කරගෙන අපේ ජන විවහාර පැමිණිච්ච දෙයක්. ඒ නිසා ඒ කියන වචන කතා කරන්න එපා. ඒක අයින් කරන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ නෑ. අපිට අඳාව ගන්න පුළුවන්. ඒක වෙන්නේ හිත වැටෙන එක. නෑ මේක මං කාගෙන දෙන්නට වෙටි ටික ටික ටික ටික කාගෙන යන්න ඕනේ කියලා බැලුවොත් ඒ වෙන පුහුණුව කොහොම painfully slow කියන. කොහොම හිමීට අල්ලන්නේ. නමුත් ආර්ථ එක ඉගෙන ගත්තට පස්සේ එන්නේ එන්නේ එන්නේ. ඒ දරාසිතුමේ ශක්තිය එන්නේ වැඩි වෙන පටන් ගන්නවා. ස්වාමීන් වහන්සේ එම වේදනාව කියනකොට ඒක දිහා බලනකොට දැවෙන සමන වගේ ගතිය දැනෙනකොට ඒක නිකන් තේජෝ ධාතු වේදන වැටීමක් කියලා හිතන්නේ එහෙම වැඩක් දෙන්නේ. ඔය එන් කෙරුවයි කියලා භාවනාවට contribution ලාභයක් වෙන්නේ නැහැ. නමුත් අපිට මේ එහෙනම් තද ගතිය වැටෙනවා උණුසුම් ගතිය වැටෙනවා වැగిරෙන ගතිය වැටෙනවා විවිධ පැති වේදනාව ඇතුලේ පාලනයකින් තොරව කොච්ච තහන ගතිය එන්න පටන් ගන්නවා ඉතින් අපිට තියෙන පුළුවන් තරම් ඊයේ මෙතෙන්දි මම නැත කරා අද මෙතෙන්දි නැත කරාට පොඩ්ඩක් චිත්තක්ෂණ එක තප්පරයක් වැඩිපුර ඉන්නවා එහෙම නැත්නම් මම දැන් නැගිටිනවා කියලා අදිස්ථාන කරලා දැන් මේක නිසා මම නැගිටිනවා නමුත් නැගිටින්න ඉස්සෙල්ලා මම මෙයාගේ මුණට බලනවා මොකද්ද මේ කොහොමද මාව මේ නුනුස්නාසෝ තත්ත්වයටපත් කරන්නේ උච්චන ගතියද කපන ගතියද කියලා බලහිනකොට ඊට වැඩිය පොඩ්ඩක් එකතු වෙනවා. ඒකතු වෙන්න වෙන්නේ ඉඳීමේ ශක්තිය වැඩි වෙනවා. ඉතින් ධාතු මනස කාට බලහත් බලන්න පුළුවන්. නමුත් මේ වේදනාව උග්‍ර වෙච්ච වෙලාවට ඉච්ඡා ලොකු ලාභයක් එකකින් එන්නේ නැහැ. අපිට තියෙන්නේ හිත වැඩි වෙහෙසවක් නැතුව පොදුවේ ඉවසාගෙන ඉන්න ගතිය තමයි මුලින්ම අවශ්‍ය. ඉන්නේ විදියට නැත්නම් කරන්නේ නැතුව ස්වාමීන් වහන්සේ දැන් ඒ පොස්චර් එකක් වෙනස් කරන්නේ නැතුව නැතුව දේවල් කොම්ප්‍රොමයිස් කරන්න පුළුවන් නැගිටිනව වෙනුවට ඇඟට කියනවා හොඳයි මම කකුල පොඩ්ඩක් දිගාරලා දෙන්න ඉන්නේ. එන කකුල දිගාරන වෙනුවට රිලැක්ස් කරනවා. ඒ වගේ අපි ඇත්තම ලොකු ඩ්‍රාස්ටික් පොස්චර් එක වෙනස් කරන්නේ නැතුව ඊට වඩා පොඩි එකට කන්ට්‍රිබියුට් කරනවා. පොඩි එකට කොම්ප්‍රොමයිස් කරනවා. පොඩි වෙනසක් ඇති කරගන්නවා. අනේම කර කර කර කර අර වේදනාවේ එළන පෙළන ගතිය වේදනාවේ තියෙන ඒ දවණ ගතිය, ඒ දවණ ගතියට මූණ දීමේ හැකියාව. ඒක ඇයි මට වෙන්නේ? මම වගේ කෙනෙකුට ඇයි මේ වේදනාව වෙන්නේ කියලා නැතුව ඒ මූණ දීමේ හැකියාව වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න වේදනාවේ තියෙන නපුරු ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. අපේ ඉවසීමේ ශක්තිය වැඩි වෙනවා. ඒ ඒ ඉවසීමේ ශක්තිය වැඩි කරන්න වෙන ඉන්ජෙක්ෂන් එකක්වත් ඔපරේෂන් එකක්වත් බෙහෙත් එකක්වත් නැහැ. එකයි තියෙන්නේ මේකත් එක මොනට මොන දිලම තමයි වැඩ කරන්නේ. ස්වාමීන් වහන්සේ බුද්ධජන සූත්‍රවලදී රහතන් වහන්සේලාට වේදනාව වෙන්නේ කියන්නේ. දැන් වේදන ජීවත් වෙන ඔක්කොටම වේදනා ස්කන්ධය තියෙනවා. ඒක නැත්නම් කාටවත් වැඩ කරන්නේ නැහැ. දැන් I'm not sure whether you may have um, answered this question already, but I could follow it. Um, if you get bored or restless in your meditation, And what do you do? Do you still carry on with it or do you stop and start again? Or? Depends. It, uh, the strategy is at the beginning you are supposed to see materiality, the corporeality, the break, the AI So while observing, when as far as there are intrusions and distractions, you worry about thinking that I can't be with the breath because of the distractions or hindrances. But whenever the hindrances goes, you see the breathing is boring. It's monotonous and it is tasteless. So then the tasteless come into being. So that means the tasteless, uh, the hindrances replaced by the boredom. Oh, yeah, the uh, kind of a monotony of fear, the loss of orientation, uncertainty, it happened. So now what is they there, but not appreciation because of this boredom. So there you have to, you can have two strategies. One thing is, you have to note the boredom as boredom. Try to see its destructive nature or oh, its nature and how it devolves from the monotony, how it devolves from the fearfulness, how it devolves from the lack of orientation. So all these facets are coming one after the other. You try to understand how destructive these facets are. And the second thing is you have to understand your attention must be with the materiality, now it go on to the mentality. The boredom is a mind condition. Monotony is a mental condition. Fear is a mental condition. And uncertainty is a mental condition. Now the attention is shifting from the material to the mentality. So when that happens, if you are sharp enough to understand it is something novelty is there. Now the materiality is disappearing maybe, or materiality is repetitively appearing again and again, that is why the monotony happens. So then the shifting happens from the material to the mentality. You try to follow it. And if you wish to uh, master it, control it, or monitor it, you know boredom as boredom. So fearfulness as fearfulness. Monotony as monotony. And whatever the matter is happen, but anything, whole bunch is out of hate. It is is the basic, uh, the mental coloration so when that happens, tension arises, frustration arises, and why, why me, all the kind of thing happen. So while observing, you can see it is intensifying. as far as the, the mental coloration of fear, the, the hatred is there, the boredom becomes very virulent and attacking and all the kind of things. Only you can understand our mental coloration. It is happening double fold. One thing is mental collaboration. other thing is the forthcoming, the boredom. That boredom, maybe boredom, monotony, whatever may be, is happening with the hate base. So you have to you have to understand double fold way. You are noting the boredom and you know it is happening with the hate. Instead there is a breath. Maybe it is very subtle. So that is how the the, the your naming labeling is diversified. And uh, you are directly now thoroughly engaged in mental activities, not outside, inside. So therefore meditation is happening. But how, how uh, the mindfulness has catered for this kind of shifting from the material to the mentality, double-fold action of the uh, boredom and the hatred, all these things, your mindfulness is too thin, too immature and lack of supporting. So you have to foster it, support it, uh, telling that uh, the enemy is multifaceted. It is multifaceted. So you have to very swiftly give the attention to the whatever it happens. So therefore you have to mobilize more and more energy. You have to diversify your uh, mindfulness. It is demanding. So once you come to know the art, once you come to know the ways and means how to tackle it, it is kind of a novelty. To work with it. And when it's happening, huge amount of uh, confidence, huge amount of uh, immunity happens because you are dealing directly your own question. Not the hypothetical, not the external And you are dealing with the, your own energies you earn in the trial and error so far. Now it is in a hell of a challenge demanding. So when it happens, sometimes develop the mind with leaps and bounds sometimes, with the hilarious feelings, sometimes a complete defeat. Never mind, you are in the battlefield. So it is uh, more and more encountering, more and more engaging. Also this is how you become a soldier in the battlefield. Otherwise you are always in the bunkers or in the barracks. The war is not declared. In the war declared once declared, you die with heart attacks. Without go to the battlefront. So Buddha says that go and go to the battlefront, die in the field, it is better than dying with a heart attack at the back. <laughs> Okay, now it is time පුංචි එක ප්‍රශ්නයක් අහන්න වැඩි කාලයක් ගත කරන්නේ නැති මට හිතෙනවා ඒක විසඳගත්තොත් හොඳයි අපි කොටමත් මට ඉස්සරහටත් වැඩ පිළිවෙලවල් කරනකොට ප්‍රශ්න විසඳීමේ අවවාදයක් ගන්න. ඉතින් මට හිතෙන එකක් තාටත් හොඳයි ප්‍රයෝජනවත් වෙනවා කණ්ඩායමක් විදියට ඉන්න හින්දා. දැන් අපි මේ ළඟදී ධර්ම සාකච්ඡාවල කරගෙන ආවා හොඳ නායක වැරදි හරි නැත්නම් සාධාරණ අසාධාරණ දේවල් වෙනකොට බීවි අයියා අඳගොළු බීවි වගේ ඉඳලා ඒක කරන්නත් පුළුවන් අතහැරලා දාන්නත් පුළුවන් ඒ වගේ දේවල් choices තියෙනවා කියලා ඒක උන්ට පිළිගන්නවා මම මේ පුද්ගලික වශයෙන් මේ වගේ චෝදනාවල් වැරදි එනකොට දැන් මට උනම් ගොඩාක් වැරදි චෝදනාවල් එනකොට ඒවා ගණන් ගත යුතු නැති දේවල් නම් ටක් ගාලා අතහැරලා දාලා ඒක එච්චරයි කතා කරන්නේත් නැහැ ගැන හිතන්නේත් නැහැ එතන ඉවරයි. මොකක් හරි කරගත යුතු දෙයක් නම් ඒක හදාගෙන ඒකත් ඉවරයි. හැබැයි කණ්ඩායමක් වශයෙන් ඉන්නකොට අපිට කාවින් හරි පිටතින් චෝදනාවක් ආවොත් ඉහාමනේ ඒ වගේ සද්ද නැතුව ජීවි අලිය වගේ ඉන්න බැහැ එතකොට ඒකට ටිකක් මට ඉඳලා ප්‍රතික්‍රියාවක් එකක් කළ යුතු නේද කියලා. ඒවට රිප්ලයි යන්න ඕනේ චෝදනාවලට වැරද්දක් වෙලා නම් සමාව ඉල්ලන්න ඕනේ වැරද්ද වෙලා නැත්නම් ඒක තීරු කරලා දෙන්න ඕනේ ඉදිරි ගමන යන්න සුහදතාවය හදාගෙන. ඉතින් ප්‍රතික්‍රියාවක් ඒ ඒ වෙලාවට අවශ්‍යයි. මේ විදිහට ප්‍රතික්‍රියා කරන එක නරකයි ප්‍රතික්‍රියා කරන එක තව කිව්වේ මොකද්ද මේ සක්කාය දිට්ඨිය කියලා කියන ඒවා මට ඉතින් පිළිගන්න අමාරුයි. ඒත් මට හිතුණා ප්‍රතික්‍රියා කරන්නේ කරන්නේ නැතුව ඉන්න එකමයි සක්කාය දිට්ඨිය කියලා. සමහර වෙලාවට ප්‍රතික්‍රියා කරන්න බයයි මාව නරක මිනිහා කරයි දැන් මාව මම මට චෝදනා කරයි ප්‍රතික්‍රියා කළොත් අනිත් අය සියලුම තරහ වෙයි කියලා. මම යා බේර ගන්න කියලා ප්‍රතික්‍රියා නොකර අයින් කරලා අස්සට දාලා පහළ දාලා ඉන්න පුළුවන්. ඒක ඉස්සරහට අරගෙන ප්‍රතික්‍රියා කරලා කරුණු කාරණා හොයලා මොකද මෙතන වුනේ කියලා හොයන එකට ධෛර්යයක් චිත්ත ධෛර්යයක් ඕනේ. එතන ඇත්තටම සක්කාය දිට්ඨිය නැති නිසාමයි වෙන්නේ කියලායි මට හිතුනේ වෙලාවේ. ඇත්තටම බලන සම්මා දිට්ඨියෙන් බලලා ඒක කළ යුතු නොකළ යුතු දේ හොයලා එතකොට මේ සම්මා වාචා සම්මා කම්මන්ත ඒ විදිහට ඒක හොයාගෙන පිළිල කරන එක නේද හොඳ කියලා මට නම් හිතුනේ ආන්නේ. මල්ටි ඩයිමෙන්ෂනල් ක්වෙස්චන් එකක් තමයි ඇතුලේ ප්‍රශ්නයක් නම් ඇතුලේ ප්‍රශ්නයක් නම් තමන්ට වීර්යයක් වාගේ කණික් වාගේ ඉඳලා බේරන්න පුළුවන්. එතකොට අභ්‍යන්තර සාසනය බලපාන. බාහිර සාසනය සම්බන්ධ ජන විඥාන බලපාන ආචාර ධර්ම පිළිබඳව කියනවා නම් ඒකට කලින් යොදපු විවස්ථාවක් තියෙනවා නම් අපි ඒ විවස්ථාව ශීපත් කරගැනීමෙන් අපිට ප්‍රශ්න විසඳෙයි. නමුත් හැම දෙයකම විවස්ථා නැති නිසා අපිට සිද්ධ වෙනවා මේ ඇතිවිච්ච தත්ත්වය වැඩි කෙලස් නොවන, වැඩි වැරදි නොවන විදිහට කාම් ඩවුන් කරගන්න. ඒ වගේ වෙලාවවල අපිට ඥාන උපේක්ෂාවේ කර්මණී ජීව නෙවෙයි උත්තරේ. මුදිතාවේ ක්‍රියාත්මක වෙන්න වෙනවා. ක්‍රියාත්මක වෙන්න කියන්නේ සිද්ධි වගේක් විදිහට. ඒ සිද්ධි වලදී කලින් ලේ ඩවුන් කරලත් නැහැ කන්ස්ටිටියුෂන් එකක්. ඒ නිසා අපිට හිත වෙනවා අඩුවම වැරදි ප්‍රමාණයක් කරගන්න නමුත් වැරදි කරන්න බෑ. වැරදි කරනවා. ඉතින් ඒ වගේ වෙලාවවල අපි දැනගන්න ඕනේ ඊගාව දවසට යන්න ඉස්සලා මේ වෙච්ච එක සමාතුලිත වුණාට පස්සේ අපේ ජීවිතය වෙනස් කරලා අපි ඉස්සරහම නීතිගත කරගන්න ඕනේ. නැත්තම් එකම වැරද්ද නැවත නැවත වෙලා එක එකනාගේ පුද්ගලික ප්‍රෝග්‍රස් එකට මේක හරි කරදරයක්. ඒ නිසා බාහිර ශාසනයේ කටයුතු සහ අභ්‍යන්තර ශාසනයේ කටයුතු වලදී ක්‍රියා කිරීමේදී බාහිර සාසන කටයුතුත් අපි වගවීමක් කියනවා බාහිර ලෝකයට. අභ්‍යන්තර සාසනයේ කටයුතුත් අපි කාටවත් වගවීමක් නැහැ. වෙනදී අපිට විසන්නේ අන්න පුළුවන්. ඒ නිසා මේ වගේ කටයුත්තක් කරන්න යන්න සෑහෙන සුදුසුකම් තියෙන්න ඕන කියලා කියනවා. ඒ කියන්නේ බාහිර සාසනයේ කටයුතු කරන්න කියන්නේ. ඒක හරි අමාරුයි අර අභ්‍යන්තරයක වගේ Tamange හිතවලින් ඉවර කරන්න බෑ. ඒක නිසා අනිගොල්ලන්ගේ කන්සෙන්ට් එක අනිත් ඒක සම්බන්ධ වෙන අනිත් පාටිස් වල ඒකකතාවය ගන්නවා කියුවට පස්සේ තේරෙනවා සමාජික ජීවත් වීම කියලා කියන්නේ කැඹිරිල්ලක් කියලා. ඒක නඩුවක්. ඒකයි බුදුජානක කියන්නේ මට ආයස වේවා. සෙනගක් එක්ක ඉන්න වුණොත් ඒක පරණ ණයක්. අරම පරණ කරදරයක්. ඒක නිසා තේරුම් අර ගන්නකොට මේ මේ බාහිර සාසනේ කටයුතු කියලා කිව්වට පස්සේ ඒක මේ සීමාවක් පෙන්වන්න බෑ. අභ්‍යන්තර සාධකයෙන් තමන් වැරද්ද වුණා වෙන විඳගත්ත යන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙදීම මේ වගේ දේවල් ප්‍රශ්න ආවට පස්සේ කතා කරනවා වගේම කතා කරන්න වෙනවනේ. ඉවරුණාට පස්සේ කියන්නේ මේ කේස් ස්ටඩි එකක් අපි කරා මේ වගේ දේවල් වලට මොකද කරන්නේ ඉස්සරහට නොවනකොට මේවා නොවීමට කටයුතු කරුවේ නැත්නම් අපිට අපේ අපේ විරසකම් ගැට ගැටෙනවා මිසක් අපිට ප්‍රෝග්‍රස් එකක් ගැන කල්පනා කරන්න වෙලාවක් එන්නේ. ඒක නිසා සංවිධාන කියලා කියන්නේ මාර්ගපාක්ෂික දේවල්. සංවිධානය අයිච්ච ඒක මාර්ගාක්ෂය. නමුත් පුළුවන් තරම් සමකාන තපෝසුකෝ කියලා කියන එක මිෂුවල් අන්ඩර්ස්ටෑන්ඩින් තියෙනවනම් එයාට හරියට තපසත් කරගෙන යන්න පුළුවන්. නමුත් ඒ පිරිසක් කරාට වගේ අවුලක් තියෙනවනම් තමන්ට අවිරුද්ධ ප්‍රතිපදාව කියන එකක් තියෙනවනේ. එහෙම නැත්නම් සාමීච ප්‍රතිපන්න කියන එකක් අරණ ප්‍රතිපදා කියලා අපන්නක ප්‍රතිපදා කියලා. ඉතින් ඒක කියලා දෙන්න බෑ කාටවත්. ඒක තියෙන්නේ තමන්ගේ අරසාවට විතරයි. තමන්ගේ ධර්මයට අරස වෙන, සදාචාරයට අරස වෙන, බුද්ධාචර්යන අරස කරලා තියෙනවා. ඒ පද්ධතියෙන් එක්ක තමන් අයින් වෙනවා කරගන්න දෙයක් කරගන්න. එහෙම නැත්නම් තමන් කියන මෙන්න මගේ මතේ මේක තමයි මට ඉදිරියපත් වෙන්නේ. පද්ධති ගණන අනුමත කරන්න. ඒකට පංචපරස්ත්‍යාතික පටන් අරගන්නේ අවිරුද්ධ පස්. අපන්නක ජාතකේ. ඒ වගේ අපන්නක සූත්‍ර කීපයක් තියෙනවා. සංයුතනිකායේ තියෙනවා. ඒකෙදි කියන්නේ පූර්ව නිගමන නෑ පැමිණි தත්ත්වය හැටියට පැමිණි தත්ත්වයට මුණ දෙනවා මුණ දෙවලල මේ hard and fast rules නෑ කටියට agreement එකට ආවා ඒ කියන්නේ MOU එකක් දැම්ම ගියා ඒ ස්වාමීනාත් දැන් මේ ප්‍රශ්නයක් ආවහම මුළු සමිතියටම ගෙම්ම කරුණු කරනා අරගෙන කතා බහ කරලා සාකච්ඡා කරලා විසඳලා ඒ ඇති වෙච්ච වැරද්දට අලුතෙන් තම තමන් නීති පනවගෙන ඉස්සරහට යන එක නේ හරිනේ. ඒක තමයි ඒක තමයි ඇත්තටම සදාචාරාත්මක සමිතිය නැත්නම් ශිෂ්ට සමිතිය වලින් ඇවිල්ලා තියෙන නීති පද්ධති ඔක්කොම ඇවිල්ලා තියෙන එක තමයි. ඒක හොඳ මේක තමයි සංඝ සමාජයේ සර්වඥාසු පිළිබඳ තියෙන එක එක ස්ටඩි කරන්න ගියාම පුදුමාකාර විනයක් නෙවෙයි පුදුමාකාර ධර්මයක් තියෙනවා. මේ වගේ සංවිධාන කියලා කියන්නේ මාර්ගපාක්ෂික බව දැනගෙන සංඝයා කියන සමිතියක් සර්වඥාසේ අනුදැනව දාලා තියෙනවා. ඒගොල්ල සංඝයාට දීලා තියෙනවා මොනාස්ටික් කෝඩ් එකක්. ඒක නෙලලා කියලා තියෙනවා මේ එකක්වත් කිසිම කෙනෙකුට වෙනස් කරන්න බෑ. ඔක්කොම hard and fast rules මම දාලා තියෙන කාටවත් වෙනස් කරන්න බෑ කියලා. ඉතින් එහෙම තියෙද්දී බුදුසසුනට මේ නීති පනවන්න සාධුතු සාංශය යෝජනා කරනකොට බුදුසසුන කියනවා සාධුත් ඒක බුදුහාමුදුරන්ගේ විශේෂීස්ත්‍රය මෙච්චර අමුතරව නැතරලා දාලා වස්තු බෝ අතරලා දාලා ගිහි ගියා කරලා එන මනුස්සුන්ට නීති දාන්න යනවායි කියලා කියන්නේ මොකක්ද? ඒතර කොහොමද මේක ජස්ටිෆයි කරන්නේ? ඒ මනස ඕම අතහැරලා දාගෙන බුදුහාමුදුර ගාවට ඇවිත් ඉන්න. බුදුහාමුදුර කියන හිතේ ඉඳි, සිතේ ඉඳි. ඊට පස්සේ කියන ඒක කරන්න බෑ. ඒ කේස් එකක් එනකන් ඉන්න. කේස් එක ආවට පස්සේ කේස් හිස්ටරි එකට සාපේක්ෂව තමයි නීති දාන්නේ. ඒක සාධිපුත්‍ර තේරෙන්නේ නැත්නම් මොකද කරන්න වෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙම ඒකට කේස් හිස්ටරි එකක් තියෙනවා. ඒ නිසා ජෙනරල් රූල්ස් හතරක් තියෙනවා. මහා ප්‍රධාන හතරක්. ඉතින් මේ මේ තාලට කරන්න කියලා වනිකාම රූපස්ථාන. ඒකට අනිත් ඔක්කොදීම සමහරවිට කිසිම කෙනෙකුට අධිකාරී ශක්තිය දීලා නැහැ. නීතියක් දාන්න උදාහරණයක් වශයෙන් නිකන් සාමාන්‍ය කියන දේ කියනවා සර්වඥාන්සේ දීකෝන වෙලා දවසක් මේ කියනවා පිටිපස්ස අරගෙන එක්කෙනෙක් විතරක් මාව හම්බෙන්න එන්න කැලේට කිසි කෙනෙකුට එන්න දෙන්න එපයි කියලා සංඝයාට කියනවා. සංඝයා ඊට පස්සේ නීතියක් දානවා බුදුහාමුදුරුවෝ හම්බෙන්න ගියොත් එයාට වැරද්දක් සිද්ධ වෙනවා. එයාට අත්තරද්දක් සිද්ධ වෙනවා. එතකොට උපනන්ද කියලා සාක්ෂිපුත්‍රෙක් ඇවිල්ලා කෙලින්ම යනවා කැලේ ඇතුළට කියලා බුදුහාමුදුරුවෝ හම්බ වෙනවා. අම්මගේ බුදුහාමුදුරුවෝ බොහොම රාජ්‍යව පාදකරගෙන සතු සාමිච්චි කතා කරුවට පස්සේ අනුපතන්ද මේ සංඝයා අතර මේව නීතියක් තියෙනව නේද? ඊගටිට කියන්නේ නැතුව මේ වෙලාවේ කැලේට આવොත් එහෙම සංඝයා වැරද්දක් වශයෙන් පනවලා තියෙනවා කියන එක උපනන්ද සාක්ෂිය කියනවා බුදුදහමහල වැරද්දක් කියලා පනවන්නේ ඉන්නේ ඔබ වහන්සේ විතරයි. සංඝයාට මේ නීතියක් නෑ මේ නීති පනවන්නේ. මම ඉන්නේ ඔබ වහන්සේ කියන්නේ. ඔබ වහන්සේ මොකද කියන්නේ? සුත්‍රයන්ති කියනවා ඔබ මේ මේ දුතාංග රකින්නවා. ඒ නිසා මෙවැනි දුතාංග දානි ඕන කෙනෙකුට ආවට කමක් නැහැ කියලා නීතිය දාගන්න. ඒ කියන්නේ සංඛ්‍යාදී මේක අයින් කරන්නේත් නැහැ. ඕන දසාක්කයට අරින්නෙත් නැහැ. මේ වගේ කට්ටිය මම ආශ්‍රය කරන්න කැමතියි. ඒක ලස්සනට විනය පෙන්නලා දෙනවා සංඛ්‍යාට අයිතියක් නැහැ. තව සංඛ්‍යාට නීතියක්. ඒක තනිකර බුදුසානාතිගේ ෆුල් ඔතොරිටි එකකින් ඉල්ලන්නේ. ඉතින් ඒකට බයිඩින් ඒකට යෙදුව ගත කරනකොට ඉතින් දැන් කාලේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා අපිට අවුරුදු 2600ක් පරණයි වෙන ක්ලයිමේට් එකක් අධි මේ කියලා. නමුත් හොඳට ඒකේ පද්ධතිය බැලුවොත් පේනවා සුසන්නාසේ දේශනා කළ දෙනවා කාලයට හෝ දේශයට සීමා වෙලා නැහැ. තව ගිහි නීති පද්ධති ගත්තොත් ඔක කවදාකවත් අර වගේ බොයිල් ඩවුන් වෙලා නැහැ. ඒ අඩුපාඩුකම් තියෙනවා. ඒ නිසා ඒ වගේ ලීඩ් කරන කෙනාට තමන්ගේ විවේකයක් කැප කරන්න ඕනේ. ඒක ලියලා අනුමිනේ මහන්සුනාට ලැබෙන්නේම ඒකට මේ කෙනෙහිට ඒක නම් කමන්නේ නැහැ. ඒ මුතු බලාපොරොත්තු ඉන්නේ කරන්නේ. මේ ඉතින් මේ ස්වාමීන් වහන්සේගෙන් දෙරිලා නම් මේ කවුරුදක් ගානේ දෙකක් ගන්න කොච්චර බෑ කිව්වත් මේ මේ මේ මේ පව වැටෙනවා නේද? දැන් ඒ ඒ දැන් කැනහිලි ගෙරවිලි කැමෙහි මට ඒව වැදිලා යනවා ඒව කිසි ප්‍රශ්නයක් නැහැ මම දැන් අහන්නේ මම ප්‍රශ්න විසඳන විදිහ සාධාරණද ඇත්තටම එම හරියටම අපිට මේ අංග සම්පූර්ණ 100ක් හරිනේ නමුත් අපි අරගෙන තියෙන්නේ මැලිස් එකකින් තොරව අවස්ථානුකූල එකකින් නම් මේ ප්‍රශ්න විසඳීම හරහා අපේ තුළ මේරීමක් එන්න පටන් ගන්නවා. අපේ තුළ යම් විදිහක පරිණාමයක් එන්න පටන් ගන්නවා. පිළිසතු උනත් තේරෙනවා. 100 100ක් උත්තර නැතුවට ඊට වැඩිය අද එක ටිකක් නැතුයි. අදට වැඩිය ටිකක් නැතුයි. ඒ නිසා ඒ පැත්තේ නිවනක් නැහැ. ඒ පැත්තේ 100 100ක් ආන්තරයක් නැහැ. අපිට තියෙන්නේ better than yesterday කියන එක විතරයි උත්තරයට ගන්න දෙන්නේ. ඒකත් තීන්දුව කරන්නේ ඇත්තටම ওই කරදර කරන මිනිස්සු. ප්‍රශ්න ඇති කරන කට්ටියම තමයි තීන්දුව කරන්න තියෙන්නේ මෙයා ඊයේ තරම් ප්‍රශ්න ඇති කරගන්න නැතුව බේරගෙන යනවා කියලා. දැන් ප්‍රශ්න ඇති කරනකොට ඒ ප්‍රශ්න ඇති කරන අය එක්ක දැන් ඇති තිබේ තියෙන සම්බන්ධතාවයේ ප්‍රශ්නේ විසඳුනාට පස්සේ ඒ සම්බන්ධතාවය ඊට වැඩිය හොඳ වුණා නම් ඒ විසඳපු හැටි දිහා හරි වෙනවා. ගන්න පුළුවන් අපි අපේ ස්ට්‍රැටජිස් හරි කියලා. ඒ වගේම ෆ්‍රීඩම් එකක් ඇති වෙනවා අපිට ආයෙත් පස්සේ සාකච්ඡා කරන්න. අපිට මෙහෙම දෙයක් වුණා නම් ගමනක් නැතුව පස්සේ සාකච්ඡා කරලා ඕවද ටේබල් අපිට සාකච්ඡා කරන්න පුළුවන් වුණා නම් කියනවා ඒක තමයි සජීවී ශාසනය කියලා. ඒකට කියන්නේ ආයති සංවරය කියලා. යම් කිසි කෙනෙක් වෙච්ච සිද්ධියෙන් ප්‍රයෝජන කරන මාතර වෙන දේවල් නොවීමට පුද්ගලිකව හෝ පොදුවේ ප්‍රකාශ කරනවා ඒක තමයි ශාසනය පන්න. ඒක වෙනකොට බුදුහාමුදුරුවෝ වඳිනවා ඒක. ඒක තමයි අපේ ප්‍රයත්න වෙන්නේ ප්‍රශ්න ඉන්නේ පයි කියන්නත් ඒක. ප්‍රශ්න ඇති වෙන්නේ ඇතුළට පස්සේ 100ක් උත්තරත් නැහැ. නමුත් අපිට එකඟ වෙලා හරි මෙච්චරක් වුණා. අපි දැන් මේ ප්‍රශ්නේ ඉවරයි. දැය වෙන තත්ත්වෙට අපි නැවතත් එකතර සාකච්ඡා කරලා මීට මත්තට අපි මෙන්න මේ විදිහට හැසිරෙමු කියලා අපි යම් තැනක ආයතන වලට පිටුණා. එතන බුද්ධ රත්නේ පිටනවා. ධර්ම රත්නේ පිටනවා. සංඝ රත්නේ පිටනවා. සීල පිටනවා. ඉතින් අපි අර ෂෝට් ටෙම්පර්ඩ් වෙලා මගදී අතර සාදාගෙන ගියොත් අපිට ආය නැවත එකතු වෙන්න බැරි වෙනවා. ඉතින් ඒකට ලීඩ විතරක් නෙවෙයි ඔක්කොටම ඉක්වල් ෂෙයාර්ස් යනවා. නැවත අභියෝගකට අවස්ථාවක් ලැබුණොත් නමුත් හැම කෙනාම සමාකාරව බලන්න ඕනේ. අපි නැවතත් එකතු වෙලා අර වජිපුත්‍රක මේ වජිපුත්‍රක නෙවෙයි මේ ඔව් වගේ නැවත සමගිය එකතු වෙලා සාකච්ඡා කරන්න වෙනවනේ. ඒක අපිට ඇත්තටම මේ පණ ගැනීමක් ඇති කරනවා. ආයත සංවදේ කියලා. ඒකට බුදුජානනාථ කියලා කියනවා බුදුන් නැවත පණ ගන්නවන්න ඕනේ නම් බුදුහමනටයි පණ දෙන්න ඕන නම් අපි සමගි එකට වෙලා සමිතිය සාකච්ඡා කරලා මිච්ඡ වැරද්ද තම තමන් වශයෙන් වකින් බාරන ආය නොවීමට කටයුතු කරනවා දුම සංජීවීකමක් එනවා. ඒ ඇති බලනකොට නම් ශාසනික කිසියම් පරණ වීමක් පිළිණු වීමක් වෙලා නැහැ. හැබැයි ඒකෙදී හැම කෙනාගේම තියෙන්න ඕනේ අර පුද්ගලික දේවල් ගහපාදීමට වැඩිය බුදු ශාසනික හැඟීම සංඝ සංඝ කියන වචනේ සංඝ කියලා කියන සම සමූහය කියන එක ඒ වචනේ නියම පරිසමාප්තාර්ථය එනකොට හැම කෙනාට ඉන්ස්පිරේෂන් එකක් හැබැයි ඒක වෙනකොට ප්‍රශ්නෙත් ඉවරයි විලත් ඉවරයි නමුත් සාකච්ඡා ඉවර කරන්නේ ආයතනක කියලා අපි ඔක්කොම සමාලෝචනය කරන්න පුළුවන් වෙනවනේ ඒකනම් තන්නේ ක්‍රමේ ආනාපාන සතිය වගේ අරමුණක් ගන්න විපස්සනා කරනවා වගේම තමයි අපි විශ්ලන්නේ මානවගේ ප්‍රශ්නයක්. ප්‍රශ්න ඉවරයි දැවෙන කොටස නමුත් අපි සාකච්ඡා ඉවර කළා නෑ. නැවත නැවතත් ඒ නැකෝ එකයි ඩිස්කෂන් එකේ අද තියෙනවා. ඒ ඩයලෙක්ටික් එක හැම වෙලාවෙම එක පැත්තට ෆ්ලෝ වෙන්න බෑ. ඒ පැත්තට මේ පැත්තට එකතු වෙන්න ඕනේ. එතකොට පේන්න පටන් ගන්නවා අපිට ප්‍රශ්නේ කොච්චර සීමිත පැතිකඩක් අපිට පේන්නේ. අනිත් පැත්තට කතා කරනකොට තමයි තේරෙන පටන් අරගන්නේ මේ ඔක්කොම පැතිකඩවල ටික. හැබැයි අර දැවෙන උත්තර බලන වෙලාවේදී මට විවහසලා ඉන්න බෑ. එක්කෙනෙක් ගත්ත තීන්දුව ඉවර කරනවා. මේ ඉවර කරලා ආයෙත් ඩිස්කෂන් එකට ගිහිල්ලා සත්‍යචා කරනකොට තමයි කිව්වේ මම වැරදි නමුත් ඒ ළම ගන්න තියෙන තීන්දුවක් ගන්න එක වැරදි එකක් නෑ. අපි නැවත ඒක සාකච්ඡා කරමු. ඉලියක් ඉන්නම් බුදු උනත් වැඩ තියෙනවා. රහත්නා විතරක් නෙමෙයි බුදු වෙලක් වැඩ තියෙනවා. බුදු වෙනසක් ලැබ ගන්න බැරුව යන්න ඕනනේ කියලා. මේ ළඟදී මම අර ගියාට පස්සේ මේ මේ ධම්මලෝක හමුදුර කිව්වා ධම්මජීව හමුදුර යන තාලේට පාර්ලි වෙන හොයාගන්නේ කිව්වා. ඒකෝ ලෝසන්න බැරි ප්‍රශ්න. වන්දේ යන පාර්ලි වෙනක් ඕන වෙයි ඉබ්බා ඉස්සරහා. ඉනේ ස්වාමීන් සෑයට කාපු කෙනෙක්. උඹේ ධම්මලෝකේ හමුදුර ගන්නවනේ. ඒක බාහනේ කරන්න ගිහිල්ලා ඔක්කොම කරලා තියෙන්නේ මම ප්‍රශ්නයක් ආවෙලා මම ඉස්සන්දර කිව්වා ආදාළ කට්ටියක් තමයි කියන්නේ. මට පේනවා කිව්වා ඔබ වහන්සේ වහර දැනන්න කියලා ඉස්සරහට යන්න පාර්ලිමේන්තුවක් හොයාගන්න. ඉතින් ඒක සාමාන්‍යයෙන් කරන්න දෙයක් නෑ මට ඒක ඉන්න අයනේ. මම නේ වග වෙන්න ඕනේ. මම මෙහෙ නෑ මේකත් කැලලා. අපි මම දැන් ෆලෝ කරන ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්න විසඳ නැහැටි. එකක් තමයි දැන් මේ මිත්‍රිගල ඇතුළ ප්‍රශ්න වුණා එක පාට කරන්නේ එළියට දානවා. ඒ කවදාවත් ඇතුලෙන් අංගගෙන අපි ලැජ්ජයි මේවා අනිත් අයට කියන්න කියලා වහගෙන කුණු වෙනකන් ඉන්නේ. හැමෝටම දානවා ඔස්ට්‍රේලියාව ඔස්ට්‍රේලියාවට අරිනවා ඉංග්‍රීසි මතය වෙනවා මේ ස්ටේට්ස් වලට අරිනවා ඉතින් අපි එක්කම ෆලෝ කරන ස්වාමීන් වහන්සේ ඒක ඩීල් කරන විදිහ ඩීල් හරි කොහොම ඕපන් ඕපන්නට ගියකන හරියට වැරදි මික්ස්වක් නැහැ මම බුද්ධ ආගමයි නෙවෙයි මේ ඔක්කොම කියාපානවා කියලා මම කිව්වා මේකට නෙවෙයි මම පැවිදිුනේ උඹලට තමයි උඹල බෙදාගන්න මම මම පැවිදිුනේ මගේ විවේකයට අර උසල මුට ගහන මූසල උට ගහන ඔය ඒ එකම ප්‍රශ්නයක්වත් මම කොහොමදක්වත් උඩට ගන්නෑ මොකද මට ඒක තවත් දෙකයි ඕන ප්‍රශ්නෙට උදියන්නේ පවෙන් දැනට ඔක්කොම ඒ එක්කම මේ වෙලාවට කවුරු හරි ආවොත් අර උසව ගැහුවා මොටයි මම කිසිම අනුකම්පාවක් නැහැ ඔක්කොමද මම මේකට නෙමෙයි මම පැවිදි තුනක් ඇදෙන්නේ බොහෝම විවේකයට මේ ප්‍රශ්න මගදී ආවේ ඒකට සාසනේ උත්තර තියෙන්න ඕනේ සාසන ප්‍රශ්න ඒ සාසනෙම බේරගන්න. ඒක මට හරියට කියනවා ප්‍රසිද්ධ සභාවල ඕනේ දේවල් කියනවා. ඉතින් යම් අනවශ්‍ය කට්ටියට මේ ප්‍රශ්න වුණා මම ප්‍රශ්න ගන්නෙම නැහැ. මෙහි આવොත් එහෙම පැටේ පිටුම channel කරන අරකට. මේ වගේ යාළුවෝ channel කරනවා. මොනවා දෙයක්වත් නැහැ අපිට කතා කරන්න බැරි දේවල්. මම ඒකයි මේ කොමන් ඉන්ටර්විව්ස් ගත්තේ. පුද්ගලිකව කතා කරන එක උඟව දෙනකොට කියලා ඉවර කරන්න බැරි නම් පුද්ගලික කතා. කොහොමද ඉන්ට්‍රෝට ආවද මොකද්ද මේ කියන්නේ? මෙයා බහන් ගන්න දෙයක් නෑ. ඉතින් මේක මේ ස්ථානෝච්ච ප්‍රඥාවෙන් අපිට ප්‍රශ්නයක් ඇවිල්ලා ළඟදී ඒක ඩීල් කරයි එළියට මේ ඊමේල් එකක් ඇරලා හුඟක් අය කිව්වා මේ නෑ නෑ තනියෙන්